ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත් අපි අද ජනවාරි මාස 30 2019 දවසේ ධර්ම දේශනාව සඳහායි කාලය ගන්න බලාපොරොත්තු වෙන්නේ සියලුම දෙනා ඒ සඳහා tempත් වෙනවා tempත් වෙමු tempත් වෙලා සාදුකාරය පවත්වමු නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු වරහතෝ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ උනච පරං ආවුසෝ භික්ඛු ආරද්ධ විරියෝ විහෙරති අකුසලානං ධම්මානං පානාය කුසලානං ධම්මානං උපාදාය ධාමවා දල්ල පරක්කමෝ අනිච්චිත්ත දූරෝ කුසලේසු ධම්මේසු තීති ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත් අපි ඊගාව අංශයේ වශයෙන් නාටක ධර්ම වල ඊගාව අංශයේ වශයෙන් කෙටියෙන් සඳහන් කර තියෙන්නේ ආරබ්ධ විරිය. මේක සිංහලෙන් අපි කියන්නේ ආරම්භන ලද විරිය ඇති කෙනෙක්. නැත්නම් බහාතම් ලද විරියක් නැහැ. නිතරම ආරම්භන ලද විරිය ඇතෝ සිටිය. ඉතින් ආරම්භන ලද විරිය ඇතිවීම සඳහා අපි ඊයේ සම්බන්ධතාවය ලබා ගත්තේ නැත්නම් ධර්ම પરම්පරාවක් වශයෙන් පෙන්වන්නේ ලද දෙයින් සතුටු වෙන කෙනාට විතරයි අරමණ ලද වීර්යය තියෙන්නේ. ලද දෙයින් සතුටු වෙන්නේ නැති කෙනාට අසහනය තමයි තියෙන්නේ. එහෙම නැත්නම් ආතතිය. ඒ අසහන ආතතිය කියන දෙකම මේ වීර්ය පුදුම විදිහට ආවාසිනිය කරනවා. ඒ නිසා යමකට තමන් තුළ තියෙන වීර්ය අවදි කරගන්න අපි කියන උත්තේජනය කරගන්නවා කියලා ඒ සඳහා නිතරම යා තමන් මේ දැනට ලැබිලා තියෙන දේවල් පිළිබඳව සතුටින් ජීවත් අපි ඉගෙන ගත්තේ ඒක අපිට ඉගෙනුවේ ඒක චීවර පින්න පාද සේනාසන කිලම්පත කියලා සිවුරට අදගෙන ඉන්න අඳුමල සම්බන්ධව සතුටටපත් වෙනවා. ඊට පස්සේ පින්න පාතේ අපිට මේ ලැබෙන ආහාර පිළිබඳව සතුටටපත් වෙනවා. ඒ වගේම අපිට ලැබිලා තියෙන මේ සේනාසන පාදුකම් ගෙවල් දොරවල් පින්න සතුටටපත් වෙනවා. ඒ වගේම ලැබිලා තියෙන මේ බෙහෙත් පිළිකර ගැන සතුටුපත් වෙන්න ඕනේ. මේක සාමාන්‍යයෙන් ආර්ථික විද්‍යාව දේශපාලන වගේ මේ වගේ කර්ම හතරකින් සිව්පසේ වශයෙන් සඳහන් කරන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට ආධුනික වශයෙන් සතුට වෙන්න පුළුවන්. මේක බුද්ධෝත්පාද කාලයක් වුණයි කියලා අපිට දුර්ලභ බුද්ධෝත්පාද කාලයක් දුනාට සතුට වෙන්න පුළුවන්. ඒ වගේම අපිට manussත්ත්ව ප්‍රතිලාභයක් ලැබිලා තියෙනවා. මනුෂ්‍යකමක් ලැබිලා තියෙන බුද්ධෝත්පාද කාලය කියලා සතුට වෙන්න පුළුවන්. ඒ වගේම අපිට ඇහැ කන දිව නාසය ආදී ඉඳුරන් පිළිවෙලක් ඇතුළු තියෙනවා. එහෙම නැත්නම් අඩුපාඩුවක් නැතුව තියෙන නිසා අපිට ඕන වෙලාවක වර්තමානයේ එළඹ වාසය කරන බල තද බල හීනමානිකෝ තද බල අධිකමානික අපි නැහැ. අපි ඉන්නේ සාමාන්‍ය මට්ටම කියලා සතුට වෙන්න පුළුවන්. ඒ වගේම කල්යාණ මිත්‍ර ආශ්‍රය හිතලා සතුට වෙන්න සද්ධර්ම ශ්‍රවණයේ හිතලා සතුට වෙන්න පුළුවන්. අවශ්‍ය නම් පැවිදි වෙන්න පුළුවන් වෙනවා. കാരണം මේ දේවල් අමතක කරලා අපි නිෂ්ක්‍රමණය කරන්න පුළුවන්. මේ දුර්ලභ වූ පැවිදි වුණත් ගන්න පුළුවන්. කියලා මේ කර්ම පිළිබඳව සතුටු නැත්තම් ඒකේ නම් හිත සම්පූර්ණයෙන්ම තියෙන්නේ අවුලටපත් වෙලා ඇඹුලටපත් වෙලා කටපොත් කරෝසන වෙලා එහෙම නැත්තම් පැගිරි භාවයටපත් වෙලා ඉතින් මේ ලෝකයේ අධිහා බලනකොට මේ දුර්ලභ වස්තු ලැබිච්ච බෞද්ධයා හෝ එහෙම නැත්නම් මේ චීවර පින්ඩ පාද සීනාසන කිලක්කස කියලා අපි මේ නම් කරන සිව්පස්සේ ලැබිච්චත් දිහා බලනකොට කිසිම කෙනෙක් ඒක වෙන සතුටපත් වීමේ කලාව ගන්නේම නැහැ. ඒ නිසා හැම කෙනාම අනාතයි අසුරයි. ඉතින් ඒ දේ පිළිබඳව සතුටපත් වෙනවා කියලා පිටින් මොනක්වත් දාන එකක් නෙවෙයි. ඒක පිළිබඳ තියෙන මනස ආකල්පයක්. නැත්නම් පුළුල් ආකල්පයක් තියෙන්න ඕනේ. මේකවත් නැති කොච්චර සෙනඟක් ඉන්නවද? මට මම සංසාරෙත් කොච්චර වගේ දුෂ්කර තත්ත්වවලට ඉඳද්ද මේ ලැබිච්ච දේ සතුටටපත් වීම අපිට සමාදම් වෙනවා කියලා කියනවා. එළඹ වාසය කරනවා කියලා කියනවා. ඒ කලාව උතුම් විදියට අද මානව මනසෙන් අයින් කරලා තියෙන්නේ. ඒ නිසා අපිට ලැබිලා තියෙන දෑවැද්ද තමයි අසහනිය සහ ආතතිය. ඒක බොහොම ශීඝ්‍රයෙන් පැතිරෙනවා. කොච්චර හොඳ අඳුනගෙන හිටියත් ආතතියෙන් අඩුවක් නැහැ. කොච්චර හොඳ කෑම කාලා හිටියත් අතකින් අඩුවක් නැහැ. කොච්චර හොඳ ගේක මන්දිරයක හිටියත් අතති අඩුවක් නැහැ. මොන විදියට බෙහෙත් පිළිකර යාකි වුණා අතති අඩුවක් නැහැ. ඒ මොකද ලද්දදීන් සතුටු වීමේ කලාව අද අපින් කිලිලා තියෙන නිසා. ඒ නිසා සාහිත්‍ය ස්වාමීන් වහන්සේ බණ භාවනා කරන යෝගාවචරයන් භික්ෂුන් වහන්සේලා මතක් කරනවා. ඒ නාත කරන ධර්මය මේ ලැබිච්ච ටික පිළිබඳව සතුටු වෙන්නේ. එතකොට අපි අර ආර්ය වංශ සූත්‍ර දේශනාවේ මතු කරගත්තේ එහෙම ලද දෙයින් සතුට වෙන එකනට මේ අර්ථිය කියන අකුසලයේ නපුර නපුර බලපෑම අඩු වෙනවා. කාමයේ තමයි අපි සංසාරේ දැන්දලා තියෙන පළවෙනිම මාර්ගේනාව දශමාර්ගේනාවගේ ඊගාට තියෙන අර්ථිය. අර්ථිය කියලා කියන්නේ අවස්ථාව ආපුවාම ඊගාවට කරණ තියෙන අධිකුසලයේ සමාදම් වෙන්නේ නැතුව ඒ කුසීතව දැනටත් ඉතින් මම පින්කම් කරනවානේ දැනටත් කුසල් කරනවානේ කියලා ඒකට සතුටු වෙවි ඉන්නවා. ඊගාවට එන අවස්ථාව ප්‍රයෝජන ගන්න දන්නේ. ඉතින් ආ හිතනවා ඒක මේ අම්මා අපට කියලා දෙන්න ඕනේ. එහෙම නැත්නම් කවුරු ඇවිල්ලා ඇඟිල්ලෙන් අරලා කියලා දෙන්න ඕනේ කියලා. නමුත් එහෙම දෙයක් නෙවෙයි බලාපොරොත්තු වෙන්නේ මේ ලද තියෙන සතුටු වෙච්ච කෙනාට ලැබෙන වරයක්. නැත්නම් ප්‍රසාදයක්, වර ප්‍රසාදයක් තමයි කොයි වෙලාවක හරි සීලයක ඉන්න කෙනෙක් ඉන්නවනම් එයා අදි සීල සමාදානයේට කපුලක් උස්සගෙන ජීවත් වෙනවා. මේක වැඩි ඉහළ සීලයකට යන්න පුළුවන් නම් හැම වෙලාවෙම ඒ අදි සීල ශික්ෂාවට නැමී ගත කරනවා. ඒකට අපි සාමාන්‍ය සාසනික වචන පාවිච්චි කරනවා. ඒක අප්‍රමාද තමා වෙන්නේ. ඊට අදි චිත්ත ශික්ෂාව අපි යම් වෙලාවක දවස තම්පය නිවර්ණයෙන් යට වෙලා ගත කරනවා නම් ඒක චිත්ත භාවනාවට ලොකුම බාධාව අපි චිත්ත භාවනාව කරනවා හැකිතා දුරට ඒ නීවරණ ධර්ම නැත්තම් පරිඋත්ථාන කෙලෙස් වලින් දුර වෙලා ගත කරා. ඒකට මේ තවසර පැය කියක් භාවනා කරන්න ඕනේද මොනවද කරන්න ඕන කියන එක නෙවෙයි මේ Taman ළඟ තියෙන අඩුම කොටම පාවිච්චි කරලා හැකිතා දුරට අපි චිත්ත භාවනාවට යන්න හදලා. එහෙම නැත්තම් සාම්ප්‍රදාන වචනෙන් කියනවනම් අඩු ගානේ උපචාර සමාධි මට්ටමක් එහෙම නැත්නම් රූප ධ්‍යාන 1 2 3 4 මට්ටම. එහෙම නැත්නම් අරූප ධ්‍යාන 5 6 7 මට්ටම් කොයි එක හෝ මම යන්න ඕනේ යන්න පුළුවන්. මට ඒ අවශ්‍ය තියෙන ලැබිලා තියෙන. කියලා ඒ ලැබිච්ච චිත්ත භාවනාව ගැන නෙවෙයි ඊ ගාවයකට යන්න අරඹන ලද වැරැතු ඉන්නවා. එහෙම නොලැබුණොත් ඒ වගේ දෙට ඇවිල්ලා නැත්තල් පප්පා නැත්තල් දවසට ඇවිල්ලා මේසෙකට දෙල්ලම් බඩු දාලා යයි වගේ දාලා යන්නේ. ඒක හොයන්න ඕන. ඉතින් ඒක නැත්තම් අසරණයි. ඒ ලැබිච්ච වෙලාවේ දෙක කරගන්න අසරණයි. ඊට පස්සේ ආදි ප්‍රඥා ශික්ෂාව අපිට දැන් ලැබිලා තියෙන මේ විපස්සනාව නැත්නම් විපස්සනා ඥාන නැත්නම් මාර්ගඵල ලැබිලා තියෙන ලාභ වලින් සතුට වෙන්නේ නැතුව ඊගාව එක ලබා ගැනීම සඳහා බහා තමලද වෙර නෙවෙයි බහා නොතබූ වැරක් ඇතුව අරඹන ලද වැඩ ඇතුළු ජීවත් වෙනවා. ඒක සඳහා සර්වචනාංශ මතක් කරනවා. ඒ ඒ අදි සීල ශික්ෂා, අදි චිත්ත ශික්ෂා, අදි ප්‍රඥා ශික්ෂා බොහොම දුෂ්කර දෙයක්. ඒක නිකන් ගඟ දිගේ ඉහළට පීනනා වගේ දෙයක්. ඉතින් යම් කෙනෙක් මේ ලැබච්ච මනුෂ්‍ය ජීවිතයේ බුද්ධෝත්පාද කාලයේ සලකලා ඒ සෝවාන් සකදාගාමි අනාගාමි කියන මට්ටමටපත් වෙලා හිටියා. එයාලගේ ඉතුරු වෙලා තියෙනවා යම් කෙලෙස් ලේසයක් ඩිංගිත්තක් ඒක විශේෂව සතුට නැතුව ඒකත් ගිවන් කිරීම පිළිබඳව උත්සාහ කරන්න ඕනේ කියලා තියෙනවා කොහොමද කියනවා නම් මේ අසුචි මූත්‍රා කියන දෙක ඉතාම කුංචි කොටසක් තිබ්බත් ගඳයි කුංචි කොටසක් තිබුණත් ඒක දුරු කළ යුතුයි ඉතින් ඒක නිසා Tamange ඇඟේ ගෑවිච්ච ඒ වගේ මල මූත්‍රා තියෙනවා නම් ඒක අයින් කරන්න උත්සාහ කරනවා වගේ ඒ කුඩා කියලා ප්‍රශ්න පොඩ්ඩක් තිබුණත් ඒ ගඳයි වගේ මේ අන්තිම කෙලස් බින්දුවත් නැති කරලා උත්සාහ කරනවා කියන්නේ. ඉතින් අන්න එවැනි දෙයකට අපි කියනවා අරබන ලද වීර්ය ඇති කෙනෙක් කියලා. එහෙම නැත්නම් අසන්තුට්ටි අපටිවාණී කියලා. ලැබිච්ච දේ ගැන සතුට නැහැ ඊගාකට යන්න එහෙම නැත්නම් පිටිපස්සෙන් බලන්න බෑ මම කොච්චර ගමන් ගමන් කෙලවර කරලා තියෙනවද යන්න තියෙන එක දිහා බලන්න. ඉතින් මේක සතියේ තියෙන ගුණයක් එක්ක බලනකොට නිකන් නොගැලපෙන ගතියක් වගේ තියෙන සතිය තියෙන ලැබිච්ච දේ අරගෙන සතුටු වෙන එක. නමුත් ලැබිච්ච දේෙන් සතුටු වෙනකොට ස්වභාව ධර්මයෙන් අපිට ලැබෙන දේ තමයි අප්‍රමාද. අපි වැඩෙන්න වැඩෙන්න වැඩෙන්න අප්‍රමාද වෙනවා. පමා වෙන්න එපා. ලැබිච්ච අවස්ථාව ගිලිහෙන්න දෙන්න එපා. කනෝ වේමා උපච්චක. අහෝ ක්ෂණේමා ඉක්මවන ඔයාවා. මේ හැම වෙලාවෙම ඉලබල සිසියේ ක්ෂණිය උපයන්න ඕනේ කියලා ඒ භාවනා විචිත යනකොට යනකොට යන්න යන්න ඉෂගිනි ගත්ත කෙනෙක් වගේ ඒකට අර ආධුනික කාලයට වැඩිය උත්ප්‍රේරණ වෙන ගතියක් තියෙනවා. ඉස්සරහට ඇදෙන ගතියක් තියෙනවා. අන්න ඒ අවස්ථාව පැහැර හැදියොත් අනාතයි. පැහැර නොහැර අවස්ථාවාදී කියලා මේකට කෙලින්ම පාවිච්චි කරන බුදු පඬිසාංශ ලැබුණොත් අවස්ථාවක් ආයෙ ලැබෙතේ කියලා හිතන්න එපා. ලැබෙන එක උපරිම ප්‍රයෝජන ගන්න. අන්නේ ප්‍රයෝජන ගැනීම සඳහා තමයි මෙතෙක් නම් කරපු ඒ නාටකෙන් දක්ව උදව් වෙනවා. ඒ නිසා යම් කෙනෙක් මේ ලද තේන් සතුට වීමේ කලාව තමනුත් ඉගෙන ගන්න ගමන්, ගුණ වර්ණනා කරන ගමන්, ඒක නොකරන අයට ඒකට බැනලා දොස් කියන්නේ නැතුව, ඒ දක්ෂකම් දිනු කරලා දෙවෙනි પરම්පරාවට ඒ කියලා දුන්නොත්, ආයේ දෙවෙනි પરම්පරාවට අලුත් දේවල් නිපදවන්න උගන්වන්න ඕනේ නැහැ. ඒකේ ගැටිගල් නැගෙන්නේ. මේක කියලා දෙන්නේ නැතුව අපි මොන නව කර්මාන්ත නව ශිල්ප උගන දෙන්න ගියා ඒක ගලක් උඩ පුරවා වාගේ මල්පල් හට ගන්නෑ. ඒ නිසා අපි උගන්වන්න ඕනේ, ඉගෙන ගන්න ඕනේ. එහෙම නැත්නම් අපි ಗುಣ ගායනා කරන්න ඕනේ. ලද දෙයින් සතුටුයි. අපි දැනගන්න ඕනේ ඒක කරනකොට අධි කුසලයේ සමාදන් වීම ඉබේම Tamanට ලැබෙන ආනිසංශයක්. අනිත් ඔක්කොම මරණින්ද ගත කරන්නේ ඒකෙන් කොටක්වත් තේරෙන්නේ නැහැ මේ වටිනා ප්‍රස්තාවක් ඇවිල්ලා තියෙනවා කියලා. ඒගොල්ලෝ පුදුම අසහනකාරී විදියට ඒවයි ඇලි ගලි ගත කරනවා. මොකද Tamanට තේරෙනවා මේ ලද අවස්ථාව ඉච්ඡන සම්පත්තිය හැම වෙලාවෙම ලැබෙන්නේ නැහැ. ඒගොල්ලෝ ගැන කල්පනා කරලා ඒගොල්ලොත් ආදර්ශ ගන්න නැතුව Taman මේ දේ කරන්න යනකොට අධිකුසලයට කම්මැලි නොවීමේ ගතිය ඊ අපි මතක් කරගත්ත විදිහට Taman දැනට ලැබලා තියෙන කුසලයේ පිළිපද සතුට වෙන කෙනාට අධිකුසලයේ සමාදන් වීමට බාධාවක්. Taman අතිකුසලයට සමාදන් වෙන තියෙන එකම බාධාව Taman ළඟ තියෙන ලැබලා තියෙන මේ කුසලයේ තමයි. ඒ නිසා ලැබලා තියෙන කුසලෙ විසිකලා දාන්න. විසිකරලා ඊගාවට තියෙන එකට කැසකට ගහ ගන්න ඕන. ඒ ගුණයට අපි කියනවා ආරද්ධ විරිය ගතිය කියලා. අන්නේ ආරද්ධ විරිය භාවයේ තමයි අද අපි දවසේ කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. එහෙම නැත්නම් අද දවසේ දවසේ මාතෘකාව වෙන්නේ ආරද්ධ විදිය කියන එනාට කරන ධර්මයේ පිළිබඳව. ඉතින් ඒක දේශනා කරන සර්වජන් වහන්සේ ආරද්ධ විදියෝ විහෙරති අකුසලානන්දම්මාන පහනාය කුසලානන්දම්මාන උපාදාය තහමව දල්ල පරක්කමෝ අනික්කිත දුරෝ කුසලේසු ධම්මේසු. ඒක පින්ලා දෙනවා ක්‍රියාවක් කරන්න යම් කිසි කෙනෙක් අගපටලද වැරැයිතු ඉන්නවනම් ඒ කෙනාට පේන්න තියෙන ගතිය තමයි යා නිතරම තමන්ගේ අකුසල් ප්‍රදේශය තමන්ගේ අඩුපාඩු ටික දැක ගන්න අසුලුව ඒක කාගේ පිටින් හරි කමන්නේ මොන අත්තරෙන් හරි කමන්නේ මෙන්න මේ මේ අකුසල් මන් ළඟ තියෙනවා කියලා දැනගෙන ඒකෙන් ප්‍රහාණය කිරීමට අර වැර යොදන ඇත්තටම ඒ අකුසල් ධර්ම අකුසල් ධර්ම වශයෙන් දන්නවනේ ප්‍රහාණය වෙනවා ඒක තමයි කියන්නේ අපි භාවනාවේදී ඉන්න වෙලාවට සක්මනකෝ පරියන්කේ අපි දන්නවනම් මගේ හිත මූල කර්මස්ථානේ නෙවෙයි කියලා ඒ දැනගත්ත පමණින්ම හිත මූල කර්මස්ථානට යනවා. ආයකට වෙන ව්‍යාපාර කරන්න ඕන කමක් නැහැ. දැනගන්න ඕනේ මම ඉන්නේ ගෝචර අධ්‍යාත්ම භූමියේ නෙවෙයි කියලා. දැනගෙන පශ්චාත්තාප නොවීම විතරයි මේ යෝගාවචරකින් බලාපොරොත්තු වෙන්නේ. එතකොට හිත ඉබේම අපරපටියක් අතාරපු එකක් අතාර. ඇද්දලා අල්ලපු එකක් අතාරපු ගමන් ආය ප්‍රകൃතියට එන්න වගේ මූල කර්මස්ථානේ. ඒක දකින්නකොට පුදුම සතුටක් ඇති වෙනවා. මේ manussත්ව ප්‍රතිලාභයේ එකම මට ලැබිච්ච ගුණයක් තමයි වැරද්ද වැරද්ද වශයෙන් දන්නේ. ඒ නිසා බුදුජානනාංශකේ දේශනාව ද්වේමේ වික්‍රේ තථාගතින ධම්මෝ පරියායන භවಂತಿ අච්ඡං අච්ඡේතෝ පසත. අයං පඨම ධම්ම දේශනා අච්ඡං අච්ඡේතෝ දිස්වා තත් නිබ්බින්දත විරජ්‍යත විමුච්ඡත අයං දුතිය ධම්ම දේශනා කියලා ඒ ඉතිවුත්තක පාළිය සඳහන් කරලා තියෙනවා ආනන්ද ස්වාමීන් වහන්සේ අපේ සරුවචන් වහන්සේගේ දේශනා විලාස දෙකක් තියෙනවා. තථාගතයන් වහන්සේගේ දේශනා එක තමයි වැරද්ද වැරද්ද වශයෙන් දකු. අච්චං අච්චේතෝ පසව. මේ වැරද්ද වැරද්ද වශයෙන් දකින්න බැරි තමයි අපේ මාන්නේ නිසා. එහෙම නැත්නම් මම ආයේ නිසා. තමන් හිතන්නේ මම කිසිම වැරද්දක් නැති කෙනෙක් කියලා. එයාට තමන්ගේ වැරද්ද පේන්නේ නැහැ. හරියට දෙමාපියන්ට තමන්ගේ දරුවන්ගේ වැරදි පේන්නේ නැහැ. ඉස්කෝලේ අනිත් ළමයින්ට වැරදි කියනවා. අපේ දරුවන් එහෙම නැහැ කියලා ඒක අගය කරන ගතියක් තියෙනවා අර මාන්න නිසා. මම ආයන ගතිය නිසා නමුත් මේ බුද්ධ ශාසනය කියන මේ අහිංසකම හරහා නාටකන ධර්ම හරහා පෙන්වන්නේ අපි මේ ජීවිතයේ ආය වසන් ගන්න දෙයක් නැහැ. බුද්ධිකයි අහිංසකයි නැහැ. තියෙනවනේ අඩුවක් පාඩුවක්. අපි පුළුවන් තරම් සත්‍යඥාන වහන්සලාගෙන් බලාපොරොත්තු වෙන්නේ සතියෙන් බලාපොරොත්තු වෙන්නේ සාස්ත්‍රුණ වහන්සේගෙන් බලාපොරොත්තු වෙන්නේ එන්න මේ වැරද්ද මම ළඟ තියෙනවා. මෙන්න මේ අකුසලයේ මයිලක තියෙනවා කියලා ඒ අකුසලයේ දැනගන්න අසුළු කෙනා ළඟ තියෙන ඒ නියතමානිකම ඒ තියෙන අහිංසක ගතිය නාට කරලා ඒකයි අපි කම්පා සුද්ධ කරන්නේ ප්‍රසිද්ධියේ ඒ හැම කෙනාම තමයි භාවනා කරනට ඇතිවෙච්ච ප්‍රශ්න අපහසුකම් මතු කරලා දෙනවා හරියට බෙහෙත් පන්තියක් බීලා පස්සේ දවසේ වේදාලකට ගිහිල්ලා ಗುಣ අගුණ ප්‍රකාශ කරනවා අපි හිතුවොත් එහෙම නෑ නෑ මම බෙහෙත් බොනකොට ಗುಣ ලෙඩාට මේ ලෙඩාට ඉබේම ගුණාගුණ වැටෙයි කිය තමයි නොකිය හිටියෝ කියන්න තේරෙන්නේ නැත්තම් මේ බෙදා සරණ බෙදාට උත්තර දෙන්න බෑ ඒ නිසා තමයි උත්සාහ කරන්න ඕනේ බෙදාගේ සහයත් ඇතුව බෙහෙත්පත්ති බිව්වට පස්සේ මොන මොන ගුණාගුණ තිබුණාද කියලා ඒ සියසියක් බැරි වුණා ඒ කියන දේ මම තමයි ඊගා බෙහෙත්පත්ති ලැබෙන්නේ ඒ නිසා අකුසල ධර්ම ප්‍රමාණය තමන් ළඟ තියෙන අකුසල ප්‍රමාණය දැනගැනීමේ කලාව තාම ගැඹුරක් තියෙනවා. තමන්ම දැනගන්න කියන්නේ. අස්පනා පිට දැනගන්න කියන්නේ. නොබලහ දැනගන්න කියන්නේ. මෙන්න මෙහෙම සර්වඥාන්සික පෙන්නනවා. බුදුහාමුදුරුව සඳහන් කරනවා ඊටාම අත දරුවේ කුඩා දරුවෙක් ළඟ අකුසල් නැහැ. එයාගේ හිත බොහොම පිරිසිදුයි. නමුත් එයා අකුසලේ දන්නේ නැහැ, මලක අකුසල නැති බව දන්නේ නැහැ. ඉතින් එයාට කිසිම ආනිසංසයක් නැහැ. දැන් වැඩි මාළකව අකුසල් තියෙනවා. එයා ඒ අකුසල් දන්නවනම් අර පොඩි දරුවට වැඩිය ඒ අකුසල් නැති කිරීමෙන් ලැබෙන ආනිසංසය කැපී පෙනෙන වෙනසක් යාර තියෙනවා. සාපේක්ෂව වැටෙනවා. මෙන්න මෙච්චරක් අකුසල් තිබුණා බුද්ධ ශාසනයට පිට වෙන්නේ. බුදුන්ට සන්තෝ ස්තුති වෙන්න ධර්මයට ස්තුති වෙන්න සංඝයාට ස්තුති වෙන්න සීලයට ස්තුති වෙන්න මගේ මෙච්චර අකුසල් නැති වුණා කියන්නේ අන්න ඒ සතුට ඒ සන්තුට්ටි භාවය කොටිය කාලක තිබුණට ගුණේ ඒකෙන් බැලන්නේ නැහැ. අර සාපේක්ෂව තේරෙන්නේ නැහැ. ඒ නිසා පොඩි එක්කනාගේ ගුණය පොඩි එක්කනාගේ පිරිසුදුක පිරිසුදුකමක් නෙවෙයි. මුදයට ආයකින් ගුණයක් තබන්න බෑ. වැඩි හිටියා දැනගෙන මෙන්න මෙච්චර රාත්තල් ගණන් මගේ බොක්කේ තියෙනවා. මෙච්චරක් මඩ කාලා තියෙනවා මෙතෙක් කල් කියලා. ඒ ප්‍රමාණය දන්නවනම් අච්චන් අච්චේතෝ පස්සත කියලා අත්තර තත්තර දවසේ දන්නවනම් ඒක තමයි පළවෙනි ධර්ම දේශනාව. මෙන්න මේක සමස්ත මානවයාට දේශනා කරපු එකක්ද නැත්නම් භික්ෂුන් වහන්සේලාට විතරක් දේශනා කරපු එකක්ද කියලා හිතේ. මොකද මානවයාත් බලන්නේ කොච්චරක්වත් වැරදි වසංගාවෙන් ජීවත් වෙන්නේ. ඉතින් ඒ නිසා මානව ශිෂ්ටාචාරය කියලා කියන්නේ සුමගට යන පද්දා පාරක් නෙවෙයි. ඒක මේ ශිෂ්ට සමාජයට ගියාම වැරදි වසාගෙන ජීවත් වෙන්න උත්සාහ කරනවා. මේ ශිෂ්ට සමාජයට ගිහිලා තියෙන වැරදි ඔක්කොම හෙලි කරන්න කියන කතාවක් නෙවෙයි. භික්ෂුවක් කිව්වහම යෝගාවචරයක් කිව්වහම එහෙම මේ Taman වේ ලකුණු ලබා ගන්න කරන වැඩක් නෙවෙයි. අපි මේ රංගනේ රඟන්නේ අපේ භූමිකාව අපි වටේ ඉන්න අයවත් අඩු ගන්න අපිට කියලා දීලා. ඔබ මහලු කොට පොරොන්දු වෙලා ඉන්නවා හිතක් නෑ කියලා ඕන ඔබේ සිල්පති කැයි. ඒක උඩ අපි දන්නවා මෙන්න මේක මගේ අනුපාඩුවක් කියලා. එහෙම නැත්නම් ඔබ මහලු කොට සමාධියක් ගැන කතා කරනවා ඕන හිත ඇවිස්සලා. එහෙම නැත්නම් මහා විපස්සනාව ගැන කතා කරනවා. නමුත් ඔබ අරමය විනිශ්චය කරන්න හදනවා කියලා කවුරු හරි අපිට කියනවා නම් ඒක අපේ ජීවිතේ ලැබෙන ප්‍රධානම කමටහන. එහෙම නැත්නම් අපිලා උපයාගත්ත දේ. අපි අතුරු මිතුරු ඇසුරු කිරීමෙන් කල්ලා මිතුරු ඇසුරු කිරීම අපි උපයන එකම දේ තමයි. යාට නොවලහා කියන්න පුළුවන් වෙන්න ඕනේ. වෙලාව බලලා මෙන්න මේකයි බබු වැඩි. ඔබ කොච්චර නටුවත් මේ ඉදිරියට පරකාසේ තිබුණාට ලෝ ලෝ ඉදිරියට ලෝකෙට පරකාසී තිබුණාට ගෙදෙට්ට මරදා තිබ්බත් එක්ක ඉන්නකොට පේන. මම මේක ඔබට කියනවා. ඉතින් අපි නිතරම අනික් අයට කියලා කියන්නේ මම වැරද්දක් දැක්කොත් මට ඒක පෙන්නලා දෙන්න. එතකොට ඒක තමයි මම දැක්කොත් ඒක මම හදා ගන්න කියලා. ඉතින් වස්සමාදාන වල මාස තුනක් හිටියට පස්සේ වික්ෂුන් වහන්සේලා සමගිව සමාදාන වෙච්ච වික්ෂුන් වහන්සේලාට පවරනවා. මේ දිත්තේනවා සුතේනවා පරිසංකායවා අදන්තු මං ආයස්මන්තෝ පසන්තෝ පටිකරිසාන මම ඔබ වහන්සේලාත් එක්ක මාස තුනක් හිටියා. ඔබ වහන්සේලා දැක්කා නම් මම කරපු දෙයක්. ඔබ වහන්සේලා ඇහුවා නම් මම කරපු දෙයක්. වැරද්දා. ඔබ වහන්සේට හිතුණා නම් සැකකලෝ නම් අසවලා වෙන්නද කියලා කරුණාව කළ මට කියන්න. මම ඔබ වහන්සේට පවරනවා. ඒක මම දැක්කොත් මම හදාගන්නවා. ඉතින් ඒ බුදුන් පඬිස්සන් කියන එහෙම ශිෂ්ටාචාරයක් මේ භික්ෂුන් වහන්සේලා අතර තියෙන ශිෂ්ටාචාර කිසි තැනක නැහැ. හැම වෙලාවෙම කරන්නේ වැරදි මකා ගන්න එක තමයි. උසාවියට ගියාම අනිවාර්යයෙන්ම කියනවා නිවැරදි කාර්යය කියන්නේ නැත්තම් නම් බෑ නඩු කියන. වැරදි කාර්යය කිව්වොත් ඉවරයි. ඒකට වහාම තීන්දුව කරනවා. ඉතින් ඒකට නඩු නැහැ. ඉතින් අපිට කියන්නේ පළවෙනි උපදේශය තමයි නීතිඥයා දෙන මොනම හේතුවක් නිසාවත් වැරදි කාර්යය කියන්නේ. ඉතින් දිගට දිගට උරුට්ටෝ යනවා. ඒක තමයි අපි හැමදාම කරන්නේ. ඒ වෙනුවට අකුසල ධම්මානම් පහනාය කියන පදේ තියෙන්නේ සරුවචනාංශයේ දේශනා කරනවා වැරද්ද වැරද්ද වශයෙන් දැකීමට පුළුවන් කෙනෙක් නම් හදන්න පුළුවන්. වැරද්ද වැරද්ද දකින්නත් මනසේ අසාධ්‍ය කෙනෙක් කියලා කියනවා. ප්‍රතිකර්ම කරන්න බැරි ලෙඩේ. අද තියෙන අසහනයට, අද තියෙන ආතතියට කද්දාකත් උත්තරයක් නැහැ. ඒක තියෙන්නේ අටිපහුව වෙච්ච වැරදි වගේක් පතන්ගෙන ඉන්නවා. ඉතින් මේකේ හෙලි කරන එක විතරයි කවුන්සලින් වලින් කරන්නේ. ඒක විතරයි ෆ්‍රී ඇසෝෂියේෂන් කියන්නේ. ඒක තමයි සතියෙන් කරන්නේ. ඉතින් ඒ නිසා මේ ඒ වැරදි ටික එලි දක්වනවා කියන එක අර පිස්සු බලු රෝගෙට වෙදකම් කරන්න ගියාම පිස්සු ඇද්දලා ඕනේ දෙකම් කරා. පොත වෙලාවට පිස්සු බලු රෝගෙ වෙච්ච ඉන්නේ පිස්සු නැතෝ වගේ ඉන්නවා. එතකොට බේත ඇහින්නේ නැහැ. උඩ පිස්සු ඇද්දලා. ඉතින් අලු කෙහෙල් මොහොත අල දෙනවා. එක එක જાති දෙනවා දුන්නා පස්සේ පිස්සු නැහැ. තද වෙනවා. තද වුණාට පස්සේ බේත් කරනවා. නයිවිසර වෙදකම් කරනත් විස නැගලා එන වෙලාවට නිකන් ඉන්නවා. අනික් වෙලාවට මිනිස්සු සාමාන්‍යයි. ඉතින් ආ සම්මේ තියෙන ඔක්කොම බලන්න එළිය හැදෙනකොට කොහොම රූප සුද්ධිතරණක් ඉදිරියපත් වෙනවා. අයෝමේ පුරුෂයාට ඉදිරියපත් වෙන බැලින්නම් පිස්සු මරලා. කතා කරලා බලපුවාම පිස්සු ඩබල්. හැබැයි එළියේ ඉන්නකොට බොහෝම ලස්සන ජීවත් වෙනවා. ඉතින් මේ අසහනේ මතු කරන්න තමයි ඔය කවුන්සලින් කරන්නේ. ඒක තමයි හිප්නොටිසම් කරන්නේ. ඒකට තමයි ෆ්‍රී ඇසෝෂියේෂන් තමයි බාර ගන්න ඕනේ. ඒ බාර ගැනීමේ කටයුත්තට සතිය දෙන මේ අත්තර තමයි එන ඕන දෙයක් බාර ගන්න. එතකොට ඔයා කරපු පව් වල අකුසල මතුවලා ඒ. එහෙනම් මෙතෙක් කල් ඔයා දරාගෙන හිටපු හිතේ තියාගෙන හොඳ නරක රුචි අරුචිකම් කියනෝනේ ඒ අනුව මෙතෙක් කල් දේවල් තීරුවේ නිකන් පාට කණ්ණාඩියක් දාන බව තේරෙයි. ඔය කණ්ණාඩිය ගලවලා දාලා එන දෙයට එන්න දෙන්න. එතකොට තේරෙයි. එතකොට මම වෙනස්. අන්න ඒකට හේතුව මේ අකුසල ධර්ම අකුසල ධර්ම වශයෙන් දැනගත්තොත් එක් ප්‍රහාණි වෙනවා. ඒක දැන ගැනීම සඳහායි මේ භාවනා ප්‍රතිපදාව කියන්නේ. ඒ භාවනා ප්‍රතිපදාවේදී අකුසල ධර්ම ප්‍රහාණය පිළිබඳ පැති දෙකක් වෙනවා. අපි මේ වෙනකොට ධර්ම සාකච්ඡාවේදී කතා කරලා තිනවා. එකක් තමයි අනුප්පන්නානං අකුසලානං ධම්මානං උපාදාය චන්දං ජනිති වායන්ති විරියං ආරභති චිත්තං පග්ගණ්ණාති පදහති පළවෙනි දේ සතර සම්‍යක් ප්‍රදාන වීර්යයෙන් ආර්ධ වීර්යම තමයි මේ හතර ධර්ම දාලා පෙන්නන්නේ. තාමත් නෝපන්න කුසල ධර්ම නොයිපතිවීම පිණිස වැරද වැරදරන්නේ. ඡන්දං ජනේති කැමැත්තක් ඇති කරගන්න කියන්නේ. වායමති වෑයමක් කරන්න කියනවා. ඡන්දං ජනේති වායමති වීර්යං ආරම්භකයකට පොඩි වීර්යයක් ආරම්භ කරන චිත්තම් පක්කන හැටි දැඩි කරගන්න පදන් වීර්යයක් කරන්න ඊ ගාවට එන චිත්තක්ෂණය කොහොමදක් පිරිසිදුයි අපි මේ චිත්තක්ෂණයේ දේවල් එකට දැම්මොත් ඒක අපිරිසිදු වෙනවා ඒ නිසා එන අලුත් චිත්තක්ෂණයට අලුතින් මොන දෙයක් ඒක නිසා ඒකට සූදානම් වුණේ නැත්තම් අනිවාර්යයෙන්ම අර මේ තිබුණ චිත්තක්ෂණේ කක්කාව ඒ ජරාව ඊගා චිත්තක්ෂණ ගැටෙනවා ඒ කියනවා හරියට පොල්තල් පාන් කඩයක් අරගෙන එංගිච්ච පොල්තෙල් පාංගඩයක් කරන වතුර ගන්න ඇලක දාලා තිබ්බොත් පොල්තෙල් තියෙන තාක්කල් අර ගලන වතුර දිගටම තෙල් මායමක් ඇති වෙනවා. තෙල් පාංගඩ අයින් කරපු ගම වතුර ගන්න පිරිසිදු වෙනවා. අර තෙල් පොඩ පොඩ පොඩ පොඩ පොඩ ගලන වතුරත් එක්ක ගලන්න ගලන්න දිගටම මේක තෙල් මායමක්. නතු පිට තෙල් සලකුණක් පේනවා. ඒක උස්සපු ගමන් ඒ තෙල් මාන්න නැහැ. අනිත් වගේ ඊගාව චිත්තක්ෂණයට මගේ හිත දැකගෙන දැනගෙන අකුසල් වලින් කෙලෙසෙන් නැතුව පවත්වා ගැනීම සඳහා සරුවචනශී අපට රූප කර්මස්ථානය දීලා තියෙනවා. ඒ ගන්න රූප කර්මස්ථානය අකුසල් ධර්ම පහළ නොවීමට ගන්න රූප කර්මස්ථානය උදාසීන අරමුණක් වෙන්න ඕනේ. ස්වභාවික අරමුණක් වෙන්න ඕනේ. නැවත නැවත ලැබෙන අරමුණක් වෙන්න ඕනේ. නොමිලේ ලැබෙන අරමුණක් වෙන්න. ඒ නිසා බුදුජානක අපට යෝජනාවක් කරනවා. හුස්ම කියලා කියන්නේ ස්වභාවික අරමුණක්. නොමිලේ ලැබෙන අරමුණක්. නැවත නැවත ලැබෙන අරමුණක්, උදාසීන අරමුණක්. ඉතින් මේ උදාසීන බව නිසාම හුස්මට හිත දාගෙන ඉන්නකොට අපේ හිත කැමති නැහැ. එයා අර කෙලස් තියෙන අතීතයට කැමති වර්තමානයේ හුස්මට වඩා. කෙලස් බර වෙන්න පුළුවන් අනාගත සැලසුම් වලට කැමති වර්තමාන හුස්මට වඩා. එහෙනම් වෙන කෙනෙක් ගැන හිතන්න කැමැති වර්තමාන හුස්ම ගැන බලන්නට වඩා වෙන තැනක් ගැන බලන්න. ඒක නිසා යම් කිසි කෙනෙක් මේ සතියට ප්‍රතිපත්තාණයට පෙළඹිලා මේ බුදුචාන් වහන්සේ මේ සාරාංශක කල්පලක්ෂයක් පෙරම්කොට අපිට පොඩි ඉඟියක් දෙනවා. මේ ඊගාව චිත්තක්ෂණයේ කෙලෙස් වලින් බර වෙන්නේ නැතුව ඉන්න නම් ඊගා චිත්තක්ෂණේ අනිවාර්යම උදාසීන අරමුණක තියෙන බව දැනගන්න. ඒක කම්මැලි බව දැනගන්න ස්වභාවයෙන්ම ඒ සැකට වීර්යයක් අවශ්‍ය බව දැනගන්න. ඒ උදාසීන අරමුණේ හිත නැවත නැවතත් පවත්තන්න නිකන් බෑ. ඒකට මෙහෙවීමක් අවශ්‍යයි. මානසික කාර්යයක් අවශ්‍යයි. එනිසා මේ මානසික කාර්ය හරහා තමන්ට මේ උදාසීන අරමුණේ හිත තියෙනවා කියලා ප්‍රත්‍යක්ෂණය කරන්න පුළුවන් විදිහට හිත පවත්තන්න පුළුවන්ද කියලා බලන එක තමයි අපි කමට හඳිනවා කියලා කියන්නේ. කවුරුහරි ගෙනල්ලා නතර කරලා අපි කියනවා මෙන්න පුතේ කමටහන මොකද්ද ඔයා ළඟ තියෙන නිතරම හම්බෙන ස්වභාවයෙන් හම්බෙන දෙයට හිත නැවත නැවත නැවත නැවත යොදලා බලන්න ආරද්ධ විදී. ඒකට ඒක දිගට පවත්වන්න පුළුවන් නම් ඔයාට හම්බ වෙන වරප්‍රසාදය තමයි ඊගාව චිත්තක්ෂණේ නූපන්න අවසන් නූපදේවා පවත්වාගෙන යන්න පුළුවන්. ඉතින් ඇත්තට මේක දැකීම පවා මේක මාය මනුස්ස ජීවිතය තුළ මේක තියෙනවායි කියලා. දැන් මනුස්සයාගේ මේක ජම්ම දායාදයක් කියලා දැකීම පවා ඒ මනුස්සයා පුදුම විදිහට උසස් කරලා තබන්නේ හේතු වෙනවා. ආර්ය භාවයට පත් කරන්න උදව් වෙනවා. මේකේ පැවැත්මට තමයි උත්තරී මනුෂ්‍ය ධර්ම කියලා කියන්නේ. කෙලෙසෙනම අදින හිත මිටිතනින් බැහැර යන වතුර වගේ තියෙන හිත අපි දන්න උදාසීන ප්‍රත්‍යක්ෂණය කළ හැකි නොමිලේ ලැබෙන නැවත නැවත ලැබෙන අරමුණක තියාගෙන ඉන්න පුළුවන් නම් ඒ ඒක චිත්ත ඒකෝදි භාවය කියලා කියනවා. ඒක උත්තර මනස ධර්මය. ඉතින් අද මනුස්ස ලෝකේ ඉන්න ජනගහනේ 100.1ක් මේක උත්සාහ කරලවත් නැහැ. දන්නේත් නැහැ. මෙහෙම දෙයක් කරන්න පුළුවන්. කලි මනුස්සක මේ ලැබෙන තිරදරුට නැති, යක්ෂයෙකුට ප්‍රේතයෙකුට නැති, දිව්‍යයට ප්‍රඥාවට කරන්න බැරි වටිනාව රක්තදායක් තියෙනවා. ඊගාව චිත්තක්ෂණයේ කෙලෙස් වලින් යට කරගන්න නැතුව ඉන්න මෙන්න මේ උපමානේ මේ මනස්කාරය පවත්න්න කියලා නොදන්න වෙනසක්. දැන් අපේ ජීවිතයේ මුල් කාලේ ගත්තාම දැනගෙන හිටියේ නෑ. අපි එක දවසක දැනගත්තා. මෙන්න මෙහෙම සෙල්ලමක් තියෙනවා. ඉතින් ඒ හැටම කරනකොට අර භසවත් දේවල් පැත්තක තියලා සිද්ධි බහුල දේවල් පැත්තක තියලා මේ උදාසීන අරමුණේ නැවත නැවත හිත උල උලා තියාගෙන එක. යොද යොදා තියාගෙන. මනසකාරකතා යොදාගෙන ඉන්න එක අපිට කිසි කෙනෙක් බලපෑම් කරන්න කරන්න බෑ. මට කැමැත්තක් ඇති වෙනවා. ඔය කොයි જાති කෙරුවත් අපිට දරුවන්ට ආදරේ වුණාට අම්මන්ට ආදරේ වුණාට වෙන හිතවතෙකුට ආදරේ වුණාට මේ කැමැත්ත ඇති කරලා දෙනවා කියන එක ඒක තන්නේ කරම අහඹයක් සිදුලා තියෙනවා. ඉතින් ඒක ඒ බව ගන්න කෙනාට මේ කුසල ඡන්දේ පහළ වුණා නම් එයාට තේරෙනවා මේ මට පෙර කළ පිනක් තියෙනවා. නැත්නම් මේ ඇහෙන හැම කෙනාම කරන්නේ නැතුව ඇයි මට විතරක් මේ උදාසීන වුණත් කම්මැලි වුණත් නීරස වුණත් එපා වුණත් මේ අරමුණේම තියාගෙන පුළුවන් හැකියාව දැන් ඉන්නේ ඉඳ වැඩෙන්නේ මේ මොකද්ද කුසල ඡන්දයක් නිසායි කියලා ඒ වෙලාවෙම කල් නොයවම අකාලික වුණ කෙනෙකුට මගේ හිත දැන් තියෙන්නේ කෙලස් නැති තැනක. ඉතින් ඒකේ බුදුම ස්වාමීන් වහන්සේලා පද ඉස්තාවරක ඉන්නවා සුත්තමේ ඥානෙ වැඩි කෙනාට මේක දැනගැනීමේ හැකියාව වැඩි. සුතමේ ඥානෙ නැති කෙනාට දැනගන්න දැනුණට ඒක ඉතර වටිනා දෙයක් විදිහට ප්‍රකාශ කරන්න ඕන දෙයක් විදිහට සමාදම් වෙන්න දන්නේ. සුතමේ ඥානෙ කියන එක නම් හරියටම කවටාන් සුද්ධ කරනකොට ඒකම කියනවා මගේ එක මෙන්න මේ අරමුණේ මේ පියවරේ නැත්නම් මේ හුස්මේ මේ පිම්බීමේ වාර මෙච්චර ගානක් ඉන්න පුළුවන්. ඒතකොට කෙලින්ම කියවෙනවා මට අහන නූපන්න කුසල් නොයිපදවීම පිළිබඳව ගුරුවරයෙක් දන්නා ගෝලයක් දානවා. ඒ මට්ටමට භාවනා කරන කෙනාගේ කමටහන ලියන තැනට ගිනවා කියන එක භාවනා උගන්වන්නට බොහෝම කිසි කෙනෙක් දන්නේ ඒක අගේ කළ යුතු දෙයක් වාර්තා කළ යුතු දෙයක්. මගේ හිත මූල කර්මස්ථානේ කොච්චර වෙලා ඇසුරු කරාද? එහෙම නැත්නම් ඊට වැඩිය අද යම් දියුණුවක් තියනවාද කියන එක ඒක වටිනකම අගේ කරන්න දන්නේ නැති නිසා ඒක ඉතින් දන්නවනේ කියලා වගේ හිතෙනවා. මට හිත පිට ගියව පිළිබඳව මුළු වார்த்தාව ඒ තරමටම අපි අකුසලයට ගන්නේ. ඒ තරමටම අපි අකුසලෙට පොරනවා. ඒ තරමටම අපි අකුසලට ආහාර දෙනවා. මේ මිච්ඡර වටින දේ උත්හාදී උත්මෙන් වහන්සලා සාදු කියන දේ අරමුණේ මෙන්න මෙච්චර තියා ගන්න පුළුවන්. ඒක මේ මේ විදිහට වැඩෙනවා කියලා මේකේ සරුපැත්ත, හරියන පැත්ත, එහෙම නැත්නම් සුන්දර පැත්ත, එහෙම නැත්නම් ප්‍රමෝද පැත්ත ඉලිය වෙන්නේම නැති පෑන් අපේ ලෝකේ තියෙනවා. ලිය වෙන්නම නැති කොළ జాතියක් අපි ළඟ තියෙනවා. ලිය වෙන්නම නැති තින්ත జాතියක් අපි ළඟ තියෙනවා. ලිව්වොත් කාගෙද දෝෂයක් තමයි. කිව්වොත් කාගෙද වැරද්දක් තමයි. ඒ නිසා දක්ෂම රචනාවල තියෙන්නේ කාගෙද කුරු කන්දලයක් අරගෙන ඒක පොඩ්ඩක් කොප කරලා කියන්න පුළුවන්. උට Nobel Prize උත් හම්බ වෙනවා, මැක්සේසේ රත් හම්බ වෙනවා, සාහිත්‍ය සම්මානත් හම්බ වෙනවා. ලැබෙන තියෙන ඔක්කොම හම්බ වෙනවා. කවදා හරි හිතන්න කවුරු හරි ලිව්වොත් එම් මම භාවනා කරගෙන ඉන්නකොට මට උස්ම ඊය තුනක් වාර බලන්න පුළුවන් හතරක් මට බලන්න ගන්නට ඇත්තටම ලිව්වට ඕක සාහිත්‍ය සම්මානයේ අඩුවානේ ඇප්ලිකේෂන් එකටවත් බාරකට කිව්වේ. කලකලා බලන සාහිත්‍ය සම්මාන දෙන්න කියන්නේ. ඒ තරම්ම ලෝකේ අපිට පෙන්වන්න වැරදි ආදර්ශයක්. ඒ තරම්ම මේ ලෝකේ අනාථ කරනවා. අපි ඉල්ලන්නේ මොන හරි කුණු කන්දලයක්. ඒක ලිව්වොත් ටැග් එක තියලා සම්මානක් තියලා කාඩ්බෝඩ් උටුනකුත් දාලා සබෝ පිටල ගැලිකුත් අලවලා ඌ අයිය කරනවා ඒක නැත්තම් ගොනාට අnder. මේ සත්‍ය කතා කරන්න ඕනකොට ඕක පැත්තට දාන්න. ඌව ඌව ලියලා කවුද බලන්නේ? ඌ කියවන්නේ නැහැ කවුද? අනුගමන තමන් කියවන්න දන්නවා. තමන් කියවන්න දන්නවනේ. ඒතකොට කියන්න පුළුවන් මේ අකුසල් දෙකේ පළවෙනි අකුසලයේ උපන්නාවෝ කෙලේ නූපන්නාවෝ කෙලේශයක් නොපදවීම සඳහා මෙන්න මේ විදිහට අරමුණේ හිත යොදවලා ඉන්නවා. ඒකේ දෙවෙනි කොටස තමයි එහෙම හිත තිබ්බත් වේදනාව එනවා. ශබ්ද ඇහෙනවා ඉතිවිලි එනවා ඒකට හේතුව පරණ ඊට කලින් උපෙල්ලද කෙලෙස් නිසා මේ වෙලාවේ වෙන විපාක වාර ඉතින් යෝගාවට හේතුව මම මෙච්චර භාවනා කරනවා මට මෙච්චර සතිය හරි ගියා මෙච්චර තියන්න පුළුවන් මල හොන්තුයි ඒ තියෙදිත් මේක විතර කරදර තියෙනවා මේ කුකුළු අඬලනවා ඌණු චිච්චික් ගන්නවා අන්නම් මනං කියලා මේ කුකුළු නැති කරන්න ඕනේ මේ ඌණු නැති කරන්න ඕනේ මේ වැස්ස නැති කරන්න ඕනේ මේ කැස්ස නැති කරන්න ඕනේ මේ වැස්ස නැති කරන්න ඕනේ කියලා මේ පොරේට යන එක තමයි භාවනා කරන අයට තියෙන පිස්සු ඩබල් වෙනවා කියලා හොඳ පිස්සු જાතියක් තියෙනවා. මගේ හිත යන්තම් පිරිසිදු කරගෙන යනකොට ඕම් බලපං පාවල කැස්සනේ. එහෙම නැත්නම් ඕම් බලපං වැස්සනේ. ඕම් බලපං මැස්සෙක් කවන්නේ කියලා මේ දෙයට මේ කෙනාට තේරුම් කරලා දෙන්න පුළුවන් වුණොත් ඔය එක කට්ටියම වාඩිලා ඉන්නකොට මැස්ස වහනවායි කියලා කියන්නේ ඔක්කොම ළඟ එකෙක් දෙන්නේ. ඒකගේ කර්ම හැටියට මේ මැස්ස අවිලා වහන්නේ. ඔක්කොටම මැස්ස වහන්නේ නැහැ. ඔය කුරුල්ලෝ කෑගාවට හැම කෙනාට මේක හිත දෙන්නේ නැහැ. සමහරකට විතරක් ඒක ඉද්දෙන ගතියක් එන්නේ. හැම එකකටම කොන්දේ අමාරුද? හැම එකකට කොන්දක් තියෙනවා. හැබැයි කොන්දේ අමාරු වෙන්නේ නැහැ. මේ Taman ඒ අහල පහල තියෙන මේ කක්කාව අවුලගන්නේ Tamanගේ කර්ම ශක්තිය හැටියට කියලා කියලා දෙන්න ගියොත් භාවනාවන්තයත් තමයි දාලේ. අයි හත්තේ කියන කොච්චර දන් දීලා තියෙනවද? දිල්ල කරලා තියෙනවද? භාවනා කරලා තියෙනවද? එහෙම තියෙදි කොහොමද අපි කර්ම රැස් කරලා තියෙනවා කියන්නේ කියලා අපි අර උපදින්න තියෙන අකුසල් කර්ම නතර කරගෙන ඉන්නකොට අපි හිතන්නේ අපි මේ පාවඩ දාලා වටතිර ඇදලා වියම් බැඳලා අපි අරකට පාර හත්කලා දෙන්නවා නෑ හිතන්නේ පරණ කරලද කර්ම ගෙවෙන වාරිනවා අන්න ඒකට සතිය අවශ්‍යයි කියන්නේ නූපන්න කුසල නොපදීම සඳහා විදි විදියේ වැඩ කරන්න කියනවා උපන්න කුසල මගේ මම කෙරුවේ නෑ මේ වෙලාවේ නමුත් කරපු දෙයකට විපාක වාරයක් වශයෙන් ආවනම් අන්නේ වෙලාවේ සතිය පාවිච්චි කරන්න කියලා කියනවා. මගේ හිත මොකද්ද කර්ම ශක්තියක් හැටියට නැත්නම් හේතුඵල දර්ශනයට පිට ඇදගෙන ගියා. ඉතින් ආඩ පුළුවන් ද මගේ හිත දැන් පිට ගියයි කියලා සතියක් වෙන්න. අරමුණේ හිත තියෙනවා කියලා සතියක් වීම සත්‍යන. අරමුණේ හිත පිට ගියා කියන එක චෝදනා කරන්න හෝ යාළක දැනුමක් තියෙන්න ඕනේ. පිට ගිය බව දැනගන්න එක අරමුණේ ඉන්නවා කියලා දැනගන්නත් එක බලනකොට දෙකම දැනුමක්. ඒ නිසා අර දැනුම හොඳයි මේ දැනුම නරකයි කියනකට වඩා ඕනේ නම් කියන්න පුළුවන් අරමුණේ ඉන්නකොට දැනගන්න දැනුමට වඩා විශාල සෙල්ලක්කාර ගතියක් තියෙනවා අරමුණේ නෑ කියලා දැනගන්න. මෙන්න මේ විප්ලවීය චින්තනය අයෝනිසමනස්කාරය යෝනිසමනස්කාරය මගේ හිත දැන් අරමුණේ නෑ. හැබැයි සතිය තියෙනවා. මේ මේක තේරුම් කරලා දෙන්න පුළුවන්. මම කිවිසගත්ත අරමුණේ නෑ. හැබැයි සතිය වැටලා නෑ. සතිය වැටලා නෑ. පොවෙන කිතයි සතිය වැඩිලා තියෙනවා. මේක හරිය අමාරුයි තේරුම් කරලා දෙන්න. බාධාවක් කරදරයක් ආව පළියට සතිය කැඩිලා වෙන්න බෑ. සතිය නොකඩෙන්න පුළුවන් අර මූල කර්මස්ථාන තියෙන අතිරේක ප්‍රේමේ නිසා අර පිටින් එන අරමුණ වලට අපි ද්වේෂ කරනවා. නමුත් ඒ වෙනුවට සතිමත් වෙලා මගේ ළඟ හිත තියෙන්නේ අරමුණේ නෙවෙයි. හැබැයි සතිය තියෙනවා කියන එක වාර්තා කරගන්න පුළුවන් මොකද කවදා හරි ජීවිතේ භාවනාවේ තීරණා පරිගණක. මේ මිච්ඡර දුෂ්කර වෙච්චි භ්‍රමචර්යයේ තීරණා වැඩි ඉවරයි. එයා දන්නවා මගේ හිත මේ මේ වෙලාවේ අරමුණේ මේ මේ වෙලාවේ අරමුණේ නැහැ. හැබැයි මුළු ටිකට සතිය තියෙනවා. යෝගාවචර හිතන්නේ මේ අරමුණේ තියෙනකොට විතරයි සතිය. පිට යනකොට මරණ ගෙදරක් වගේ කර ගන්න ඕනේ, මූණ අට කර ගන්න ඕනේ, එන ගහච්ච ගොම් පිට යනකොට ගේ මූණ අදා ගන්න ඕනේ. අයියෝ මට වෙච්ච කරදරයක් කියලා. ඒකට පශ්චාත්තාප වෙන එක තමයි ඔය කමට අහන වාර්තා මම අහලා තියෙනවා දැන් අවුරුදු 30ක් විතර එක දිගටම. හැම කමටාන් වාර්තාවෙ තියෙන්නේ ඒකට පෙස්සන් ගන්න එක තමයි. ඇයි අපි යන්නේ මෙච්චර මේ මේ භාවනා කරද්දි මට මේ මැස්සෝ හරිනේ. ඇයි ඇයි මේ මේ මගේ ලකුණු පැත්තක දිහා දෙන වෙලාව වම් පැත්තට දෙන්නේ නැත්තේ මොකද? ඒ වෙනත් ඇයි ඒ වෙලාවේ වහන්නේ? අනේ දීපල්ලක උත්තර ඇත්තටම සරබලදර්ති කියන මේ වන හොඳට පෙසම ගහන්න දීපාරේ. ඉතින් බුදුහාමර එහෙම කන්තිලක් නෑ. මේක වෙලා තියෙන උඹේ කර්මය හැටියට ඔබ තෝරාගනි කියලා කිව්වා. මේ මනසට ටිකක් අප්සෙට් කරනවා. ඉතින් ඕක කියලා දෙන්න ඕනේ සති ශික්ෂාවක් මෙතන තියෙන්නේ. එහෙම පිට යන නිසා තමයි නිවනක් අවශ්‍ය කියලා දෙනවා සතිය කැඩෙනවා කියලා හිතන්නේ නැතුව බලන්න. අන්න එදාට මේ යෝගාවචර මේක යොදවලා බලනකොට පේනවා අලුතෙන් බාධක කරදර එන එක වෙනම දෙයක්. ඒකට හිත් කරදර ගන්න නැතු ඉන්නේ. හිත් කරදර ගන්න නැති මට මේලා සතිය තියෙනවා කියන වාංගුවේ ඉඳගෙන තමයි. සතිය තියෙනවා කියන සන්තෝෂේ ඉඳගෙන. ඉස්සර මෙතෙක් කල් තිබුණේ සතිය මුනිකා කරනවා. තමන් මනාප වෙච්ච දේ. දැන් ඒ සතිය වැඩිලා අමනාප දෙයට ගියා. දැන් හිත තියෙන අසවල් තැන කියලා දාන්නෝ අපේක්ෂා කෙරුවේ නැහැ. නමුත් ඕනේ නෑ. විතරක් කරගන්න තියෙනවා. මනාව මනාව පහල කරන්න නැතුව ඉන්න පුළුවන් දවසේ ආවා ඔන්න ආරද්ධ විදියේ අකුසල ධර්ම පිළිබඳව යාට තියෙන සුප්‍රති දැනුම ඉන්න පටන් ගන්නවා. ඒකට ලොකු සම්මිඥාති කියන්නේ මේ විසම ලෝකයේ සමහිත පාත්තන ගන්න. ඔක්කොමලා චෝදනා කරනවා. ඔක්කොමලා ඈත තියා චෝදනා කරනවා ආවෝ මට එහෙම නටන්න බෑ මේ පොළොව ඇදයි පොළොව මට්ටම් කරලා දෙනවා නටන්න බෑ කියලා. මෙයා කියන පොළොව ඇදුණාට කමන්නේ කප්පිලම ගහතයි. නටන්න බැරි පොළොව ඇදයි කතාවක් බෑ. අර මිනිස්සුන්ට බැරි තැන නට කරලා පෙන්නන්න පුළුවන්. එතකොට එයා බුද්ධ පුත්‍රෙක් වෙනවා. එයා බුද්ධ දුහිතකාවක් වෙනවා. එහෙම නැත්නම් අපිට පුරුදු වෙලා තියෙන්නේ හැම තැනම අඩුපාඩුකම් බල බලා ඒ ඒකෙන් වෙන්නේ හිත බංකොලොත් වෙනවා. හිත හීනමානීට වැටෙනවා. සති වර්ධනයක් වෙන්නේ නැහැ. ආනන්ද විරිය ඇති කෙනාට තේරෙන්න පටන් ගන්නවා මේ මේ එන බාධකවලදී තමයි ඇත්තටම මම බාලදක්ෂයෙක් වාගේ අනතුරකදී මගේම ඥානෙ පාවිච්චි කරලා කරන සහ විදියවදලා මට ඒකට වෙන්න පුළුවන්ද කියලා අපි උදව් ගන්නවා සාකච්ඡා කරනවා උපකරණ අවුල ගන්න එක වෙනම දෙයක්. අපි හැකි සංඥා මෙන්න මේ හැකි සංඥාව ආවන යාට කට හොදලා කියන්න පුළුවන් යෝගාවචරයට. එමෙච්ච දාන්නවා එන බාධාට මයිලක උපකරණ සෙට් එක දිනවා මේ මේ ආයුධ සෙට් එක මෙතන දාන්න ඕනේ. ඒක පොත්පත් වල නැහැ. ඊට පස්සේ තමයි කුසලාන ධම්මාන උපසම්පදාය. කුසලාන ධම්මාන උපධම්පදාය. කුසලයේ කියන්නේ මොකක්ද කියලා දැන් තමයි යාට තේරෙන්නේ. එතන පිංගම් කරනවා කුසල් කරනවා කියන එක තේරෙන්නේ අකුසල් නැති හිතට විතරයි. ඒක සර්වඥාන්සේ දේශනා කරනවා. සමාහිතෝ වික්කවේ ඥානාති පස්සේ කියේ. යථා භූතං ඥානාති පස්සේ. හිත සමාහිත වුණාට පස්සේ තමයි යාට ඇසියදී පේන්නේ. එතකන් අපි ඇති හැටි කියලා දැකලා තියෙන්නේ උණ විකාරය. පිස්සුවක්. කෙලෙසයිට හිතෙන් බලන්නේ ඔක්කොම උණ විකාරය. පිස්සු ලෝකය. කෙලෙස් නැති හිතට පේනවා දර්ශනය. ඒකට පේනවා ඈත පේනවා. වෙන්න තියෙන දේත් පේනවා. ඔක්කොම පේන්න පටන් අර ගන්නවා. එතකොට එයා දන්නවා කුසලයේ කියලා කියන්නේ දැන් මං ඉන්න තැනට වැඩි කුසලයක් කියලා එකක් තියෙනවා. අදි අදි සීල ශික්ෂා, අදි චිත්ත ශික්ෂා, අදි ප්‍රඥා ශික්ෂා කියන කියලා මේන බලන්න. මෙතෙක් කලේ වතිුණා පේන්නේ. එහෙම නැත්නම් බිස්නස් ලෝකේ යම් මට්ටමකට ගියේ කනට බිස්නස් ඔපචුනිටිස් පේන්න බලන්න. දැන් තමයි ඔන්නේ යාට ආවල්තන ආයෝජන කිරුවොත් හොඳයි නැත්නම් කියලා. අපි හිතන්නේ ආයෝජන සල්ලි නැති නිසා අපි බිස්නස් කරන්න බෑ කියලා. ආයෝජන සල්ලි නෙවෙයි බිස්නස් කියන්නේ. ඒ නිසි වේලාවට නිස්තන ආයෝජනය කරනවා කියන එක නැත්තම් සරුපලෝ දක්ලා බීජ වපුරනවා කියන එක කුසල ධර්ම උපසම්පාද උපධම්පදා ඒක ඔපචුනිටිස් හොඳට බලන්න තාමත් අධි කුසලයේ සිට වෙන තැනට තමයි ආයෝජනය කරන්නේ ඒකේ අපි පරදින්නේ ඒකේ අපිට වරදින්නේ කොපි කරන්න ගිහිල්ලා කියලා කියනවා. කිසිම කෙනෙක් කරන ක්‍රමයක් මට ගැලපෙන්නේ මම ඊගාවට අධි කුසලයට යන්න, අධි සීල ශික්ෂාවට යන්න, අධි චිත්ත ශික්ෂාවට යන්න, අධි ප්‍රඥා ශික්ෂාවට යන්න කාග දැනීම කරන්නේ. ඒගොල්ලෝ ආදර්ශ පිටලා තියෙනවා. මම ඊට රේත් සොට්ටුවක් තියා ගන්නවා වගේ හරියට වෙලාවට ගහලා තිබ්බොත් දිනවා. ඉතින් අන්නේ ඒ දැනුම අපේ මනසේ උපදිනකොටම අපි ළඟ තියෙනවා. ඒකට එළි වෙන්න බෑ මේ අකුසල ධර්ම නිසා අපේ හිත වැහිලා තියෙන්නේ. ඒ නිසා ඇතුළේ තියෙන ප්‍රභාස්වරය යන දුරදිග දකින්න පුළුවන් ගතිය විනිවිද දකින්න පුළුවන් ගතිය පිටින් එන එකක් නෙවෙයි ඒකට නිසිනින්ද වැඩ කරගන්න බැරි මේ පිට තියෙන අකුසල් ටික දුරුවන් කරලා මට දෙයක් දිහා ඇති හැටියෙන් බලලා යථාව දර්ශනය කියලා කියන යථා භූත ඥාන දර්ශනය කියලා කියනවා ධම්මට්ඨිති ඥානය කියලා කියනවා අන්නේ කාට පස්සේ තේිනවා ඇත්තටම මේ මිනිස්යා තුල තියෙන හැකියාවල් අතින් මිනිස්යාත් කිසිම වෙනසක් නැහැ. ඒකෙන් කොච්චරක් අපි හෙලි කරගෙන ජීවිත කාලය තුල ක්‍රියාත්මක කරනවද කියන එක නම් වෙනස්. උපත්තියේදිම මරණකම් අපිට තියෙන ඊට ප්‍රස්තාව අතින් කුසලතාවය අතින් විභව ශක්තිය අතින් අපි සමානයි. ඉතින් අපි මේ සංසාරෙ මෙතෙක් කවදාකවත් ඒකේ ಗುಣ හෙලි කරගෙන නැහැ. හෙලි කරන්න තමයි බුදු කෙනෙක් පහළලා සාරිපුත් වගේ ශාන්ති නමක් ඇවිල්ලා මේ නාථ කරන ධර්ම කියලා දීලා මුලින්ම කරන්න තියෙන අකුසල් තියෙන එක දුරවන්නේ චිත්තක්ෂණයක් හෝ අවස්ථාවක් බලලා අන්නේ ඒ වෙලාවේදී කරන ඕන දෙයක් හරියට මේ කෙලෙස් බරව තක්කු මුක්කු ඒ කරන මොනවා කරන්න ගියත් ඒකෙන් වෙන්නේ මෝඩ බඩුව ආයුධත් එක්ක පොරපදනවා වගේ එකලාසයක් එන්නේ ඉතින් අපිට අද වෙලා තියෙන්නේ අපිට එහෙම අකුසල් දුරු කරගෙන ඉන්න වෙලාවක් නෑ. තරංගකාරී විදියට අපි මේ අකුසල් හිතකින් යුක්තව මේ වස්තු පරිභෝග එක එක කම්බිනේෂන් වල ධම්මදම බලනවා හරියන්නේ. ඉතින් ඒක නිසා අකුසලාන ධම්මාන පහනාය පිළිබඳව යම් කිසි කෙනෙක් පෙරදරලා කියනවනම් කුසලාන ධම්මාන කියන එක එයාට ඒ වෙනකොට ලැබෙන ඊට ප්‍රස්තාව බැලුවොත් ඒ කෙනාට තේරෙන්න පටන් අර ගන්නවා මේ manussත්ත්ව ප්‍රතිලාභේ කියන්නේම සපක් කියලා. ඒකේ මේ මිනිස්සු තමයි ශාප කර කර. වැස්සට බැන බැන, ආණ්ඩුවට බැන බැන, අරකට මේකට බැන බැන. ඒගොල්ලෝ මේ තමන් සුද්ධවත් එක්කෙන්ට හදන ගතිය තියදී අවස්ථාව අරගෙන කුසලයේ කුසලයට එළඹ වාසය කරන එක කිසිම කෙනෙකුට කිසිම කෙනෙකුට උගන්වන්න දෙයක් නැහැ. ඒ දේට ප්‍රස්තාව ලැබෙන්නේ අකුසල කර්ම පහණේ පිළිම. ඉතින් ඒක නිසා අපේ ශාසනය දිහා බලනකොට එහෙව් ඉස්සල්ලා සබ්බපාපස්සා කරනම් කියලා ඊකාට කුසල සුබ සම්දා කියලා බුදුහාමුදුරුවෝ කියපු එක අද බුද්ධ ශාසනයේ අකුසල් ධර්ම පැත්තක තියලා කුසල් කිරීමක් ඉස්සර කරගෙන පින්කම් කරන්න පටන් කොහෙන්ද මේ පත පිටපොට ගිය කියලා තේරෙන්නේ. ඉතිහාසයේ දිහා බලනකොට මේ පින්කම් කියන වචනය කවදද සාසනයට ඇතුළුුනේ අරගෙන ඉවරලා මේ කරත්තට වැඩිය ගුණාට ඉස්සලා කරත්ත ඉස්සර වුණා වගේ දැන් මේ පිංකම් ඉස්සර වෙලා කියන මනුස්සයර තේරෙන්නේ නැහැ මම මොකද්ද කරන්නේ කියලා. කරන මනුස්සයර තේරෙන්නේ නැහැ මොකද්ද කරන්නේ කියලා. වෙන්නේ ඔක්කොම චීටි කවුල් කරලා දාන විතරයි. ඉතින් ඒක නිසා ඒ ලෝසාංශ ඉන්න කාලේ කියනවා ගියන්ටම නෙවෙයි ඉතින් පැවිද්දන්ට කියනවා පැවිද්දන්ගේ පිංකම් එළුවන්ගේ රණ්ඩුව වගේ. එළුව දෙන්න ඈදිල්ල අඬු පුම්බගෙන ඇවිල්ලා ඔළුව නිකන් කියලා යනවා. එදා ඉදුරන්ඩු කියලා කියනවා. ඉතින් පැවිද්දු පැරෙන්න නටන. අන්තිම බනෝට කුසක් විතරයි ඉතුරුනේ පිංක පිරුණාට. මොකක්වත්ම වෙලා නැහැ. රණ්ඩු සරුවල් ටිකක් වෙලා තියෙනවා. වස්තු ටිකක් පරිභෝග විනාශ වෙලා තියෙනවා. පිටිය පොඩ්ඩක් අවුත් වෙලා තියෙනවා. තොවිල් පොළ අවුත් වෙලා තියෙනවා. උච්චරයි පැවිද්දගේ පිංකම් කියන්නේ. ඉතින් ඒ මැදිවට පැවිද්ද ගීයක් නොගාවි. එහෙම නැත්තම් ගීයක් කර හොයාගන්න බෑ. ඒක හැමදාම පිංගක්. ඉතින් එතකොට මේක වෙන්නේ මොකද්ද අවධානය සම්පූර්ණ අනිත් පැත්ත යනවා. ගුණා ඉස්සරලා කරත් පිටිපට යන්න පුළුවන් ගමන. කරත් ඉස්සර කළ ගුණා දැන් මට පස්සේ පිටිපස්සට කමනක් නැහැ. ඒක මේ බාහිර ධාතලෙත් නැහැ ඇතුළෙත් නැහැ. ඉතින් ඉස්සල්ලාම කරන්න ඕනේ අකුසල ධර්ම පහාණය කරන්න කිව්වොත් එහෙම කොහොමද ඒක කරගෙන ඉන්න වෙලාවක් නැහැ මේ බුළු පුළ වෙලා පින් කට්ටියක් කරගන්න එක ලේසියි. ඉතින් ඔය මේ එකට මේ කතාවක් තියෙනවා විහිළු කතාවක්. මේ ඊදොර සුන්නේ මේ රස්සාවක් කරනකොට රස්සාව වෙන කට්ටිය කිව්වලු මේ ලෝන් එකට බයිසිකල් අරගෙන. දෙන්නෙක් අසංගයකොත් බයිසිකල් අරගෙන. ඉතින් මේ මනුස්සයා දෙන්නෙක් කරන බයිසිකල් ගත්තා. බයිසිකල් ගත්තට මොකට පදින්න බැහැ. ඉතින් හැම වෙලාවෙම කොල්ලේ ෆයරයකට ගන්නවලු බයිසිකල් හයියෙන් අල්ලගෙන ඉන්න මේක කියලා කෙලින් කරගන්න. ඉතින් කෙලින් කරලා පදිනවලු. ඉතින් මේක මිනිහට දැන් එන කරදරේ. බයිසිකල් එක බැලන්ස් එක දැන්. අපි අලුත් බයිසිකල් එක නිසා කොහොමද පදින්නේ? කොහොම ඉන්නකොට මිනිහා කොහේ ගමන යනකොට මේ බයිසිකල් ඇරයි යනකොට අවුලට මගේ කියලා යම් මොනොත් මේක පොඩ්ඩක් සපෝට් එකක් පුරුදු කරන්න පුළුවන් කියලා බයිසිකල් ඇරයි යනකොට වෙයි පැදින්න වැටුනේ. එක දවසක් ගෑණි කතා කරලා කිව්වලු මේ පබ්ලික් කම්බෙන්ඩ් එනවා දැන් නම් විලි රුදාව ඇවිල්ලා තියෙනවා දුවලා ගිහිල්ලා මේ මේ ඉන්නවා මට කතා කරපන් කියලා. ඉතින් මෙයාට දුවනවල දැන් පාරේ බයික් එකක තල්ලු කරලා. යාළුවෙන් මාසේ කවලු සීදෝසේ කොහෙද යන්නේ කියලා. කලින් ඔව්වා දැන් මේ පාරේ කියන්න පුළුවන් දේවල් නෙමෙයි මම යනවා අදිසි කියලා. ඉතින් අරමද පාරෙන් පැනනකොට ප්‍රශ්නේ. ලකෝ මේ පාරවල කියන්න පුළුවන් දෙයක් නැහැ මෙතන බරපතල හදිසියක් යන්නේ. පිළිරුදා වැඩි. ඉතින් නැගලා බලන්න කොහොමද ඉතින් මචං මුඩ තේරෙන්නේ නැහැ කොහේ නගින්නකොත් වෙලා යනවා කියන ඒකනේ මම මෙදී අරගෙන දුවන්නේ කියන එක. අද බෞද්ධයත් ඔච්චරම තමයි. අර බයිසිකල් නගින්න විවේක නැහැ. හැබැයි යන්නේ යන තැන මේක ගෙනියන්න ඕනේ. අරගෙන දුවන. ඒ පාරයන් මිනිස්සේ කහනවා. ශීතල සේවකට වෙලා තියෙන කියලා. අද මේ ලෝකෙ දිහා බැලුවොත් විශේෂයෙන්ම මේ සම්ප්‍රදාන කුල බෞද්ධ රටවල් තුනේ මම ටිකක් ඇවිදලා තියෙනවා. මොනක්වත් නැහැ ඒවට සැරසෙච්චාම මේ පින්කම් කිරීමල කරන උනන්දුව දිහා බලනකොට මේ පව් නොකර සිටීමේ පැත්ත කොච්චරක් යටපත් කරලා තියෙනවද කියලා. කවුරු හරි ඔබ කිව්වොත් ඒකත් අපලෙටේට. මේ සිංහල බුද්ධ ආමර ගහන්න හදනවා. කරනවා නම් කරන්න කමක් තියෙනවා. මොන කරන්න කමක් තියෙන ඉස්සරහම අකුසල් අයින් කෙරුවට පස්සේ වෙන හරියක් වෙන්නේ කුසල තමයි. එතකොට අපි ස්වභාවයෙන් පරිසර හානියට මොකක්වත් කරන්නේ පෘථිවිතලේ රත් වෙනවා අපි කිසිම හානියක් කරන්නේ අපි හිත නිවෙනවා සාන්ත කරගන්නවා අනිකට සාන්තිය පිළිබඳ කතා කරනවා ඒ නිසා මේ අවකාශ නොකර ඉන්න එකම ලොකු සාන්තිය ඒක කොහොමද කරවිකිනේ නැහැ ඒක කොහොමදක්වත් වෙළඳ බාණ්ඩයක් විදිහට විකුණන්න බෑ. ඒ නිසා මේ අභ්‍යන්තර සාසන ගැන කතා කරනකොට ඉස්සලා පවකන් නතර කරලා එතකොට තමයි කුසලයේ කියන්නේ කියලා දැනගන්නකොට එයාට මේ මේ මේ අපි යන කතාවේ හැටියට තේරෙන්නේ මේ විපස්සනා ඥානය කියලා කියන්නේ අරමුණක ස්වභාව ලක්ෂණ කියන්නේ මොකක්ද? අරමුණේ තියෙන හැඩතල මොනවද? පොදු ලක්ෂණේ මොනවද? මුලමදාග මොනවද කියන මේ දැනුම අපිට කවදාකවත් බලලා නෙමෙයි අපි බඩු පාවිච්චි කරන්නේ. නමුත් භාවනාවට ගියාට පස්සේ පේනවා හැම අරමුණකටම ඒක ආවේනික ස්වභාවික ලක්ෂණයක් තියෙනවා. එකක් ඉගෙන ගන්න. හුස්මේ ස්වභාවික ලක්ෂණ ඉගෙන ගන්න. හුස්මේ ආකාරය ඉගෙන ගන්න. හුස්මේ මුලමදාග ඉගෙන ගන්න. ඉතින් මේ ටික දන්නේ නැතුව අපි කොහොමද අනයිති මිනිස්සෙක් කියලා කියන්නේ? අපිට ඒක කරගන්නවත් වෙලාවක් නැහැ. ඒක කරන්නත් බෑ. ඉඳගත්ත කරනවා. ඉඳගෙන ගෝක් කියලා සතිය පිහිටවලා අරමුණ කීකරු වුණාට පස්සේ තමයි අපිට පුළුවන් ඉන්නේ අරමුණේ ඇති හැටි බලන්න. අන්නේ ඇති හැටි දැකීම වගේ යථාභූත ඥාන දර්ශනයේ වගේ යථාව දර්ශනයේ වගේ ධම්මට්ටිතිය වගේ දෙයක් නැතුව අපි මේ ලෝකේ පාවිච්චි කරනවා කියලා කියන්නේ මේ උපකරණ පාවිච්චි කරනවා හෑන්ඩ්බුක් එකේ කියවන්නේ නැතුව. අද උගා උපකරණ ගන්න කට්ටිය කවදාහකවත් හෑන්ඩ්බුක් එකේ තියෙන පුංචි අකුරු භාෂාවල් 50කින් විතර තියෙනවා. ඕක පෙරට පෙරලා ඉන්න බෑ. ගිය ගමන් ප්ලග් කරන්න. ඩොර්වන උන්චොස් කියලා. අර කියලා තියෙනවා පොත පාවිච්චි නොකර කැඩුනොත් වගේ කියන නොලැබි. ඌලියන්න ඕන එක ලියලා තියෙනවා. කවදාකවත් කරන්න. මේ මනුස්ස යන්ත්‍රේ මේ තරම සූක්ෂම යන්ත්‍රයක්. මේ මනුස්සයා කවදාකවත් හෑන්ඩ්බුක් එක කියවන්නේ. ඒක නැත්තම් කියනවා මේ මනුස්ස යන්ත්‍රය කියන එක ලෝකේ තියෙන සූක්ෂම යන්ත්‍රේ හෑන්ඩ් බුක් එක නැතිලා කියලා. බුදුචානන්සේ මේ හෑන්ඩ් බුක් එක තමයි දෙන්න හදන්නේ. ඉතින් අපි කියනවා ඔය කීව කීව ඉන්න වෙලාවක් නෙමෙයි හදිස්සි නිසා අපි මේක ප්ලග් කරලා වැඩි පටන් ගන්නවා. ඉතින් ඒකවල ජීවිතේ නාස්ති වෙන තිනාදී නාස්තිලා ඉවරයි. ඒක නිකන් සාමාන්‍ය කියනවා යම් කිසි කෙනෙකුට ඥානය මොරන්නේ ඉන්ද්‍රිය පරිපාකයත් එක්ක කියලා. ඉන්ද්‍රිය පරිපාකය කියලා කියන්නේ ඥාන දශකය කියලා කියන්නේ අවුරුදු 50 පටන් ගන්නවා. අවුරුදු 50 යනකම් මිනිස්සෙක් මේ ජීවිත පරිශ්‍රණය කරනවා මොකද්ද ජීවිතය කියලා කියන්නේ. ඉතින් එතකොට මේ සෙල්ලම් වයස ඉවරයි ලිංගික වයස ඉවරයි. එතෙන්දි තමයි මිනිසයාට මොකද්ද මේ පැවැත්ම කියන්නේ මොකද්ද ලෝකේ කියන්නේ මොකද්ද මිනිස්සු අනික් අයගේ බෙන් බෙන් කියලා දැනගන්න. ඉතින් ඒ වෙනකන් මේ මිනිස්සු එකතු කරන තොරතුරු නැතුව අවුරුදු 50න් පස්සේ වුණත් මේ මිනිස්සුන්ට වගතුවක් වෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා කියනවා මිනිස්සු උපදින්නේ සයිකොලොජිකලි වැඩි හිටිය උපදින අවුරුදු 50යි. එතෙන්ට එනකම් කාටද පුළුවන් කියන්න කියන්න පුළුවන් වෙන්නේ සීලයක් රැකෙයි කියලා. සමාධියක් රැකෙයි කියලා. මොකද මේ කාලය ඇතුළත වෙන්න තියෙන හානි වෙලා ඉවරයි. ඒ නිසා භාවනාවේදී යම් මට්ටමකට ගියාට පස්සේ තමයි මනුස්සයාට මේ මොලේ පෑදෙනවා කියන එක එන්නේ. මොලේ පෑදෙන්න අවශ්‍ය කරන ඉන්ද්‍රිය පරිපාකේ ලැබෙන්නේ කාලෙකට ගියාට. එතෙන්ට යනකම් ඉවසාගෙන මේ සතිය වඩනවා කියන එක කරන්න බෑ ඔක්කොම ලැබෙන ප්‍රතිඵල. මම සතිය වඩනවා මට මොනවද ලැබෙන ප්‍රතිඵල? අර ඉල්ලුම සැපෙම නීතියට මේක දාපු ගමන් මේක නිකම්ම බාල්දු වෙලා යනවා. එහෙම නැත්නම් මේක නිකන් පාචල් වෙලා යනවා. ඉතින් ඒක සඳහා මොන දේ වුණත් කමන්නේ උද්දාදුතුමනස්ලා කරලා තියෙන දෙයක් ප්‍රතිපදාවක්. මට මේ වෙනකොට අඩු ගානේ නූපන්න කුසල නැති වීම සහ උපන්න කුසල නැති කිරීමවත් දන්නවා. දැන් ඉදිරියට මම යන්න ඕනේ කියලා ඒ ශ්‍රද්ධාව එතන අවශ්‍ය කරන ඇදහිම ඔය අපි දන්න ප්‍රසාද හැදෙවිම නෙවෙයි ප්‍රසාද ශ්‍රද්ධාව නෙවෙයි අමුලික ශ්‍රද්ධාව නෙවෙයි අර ඒ කරබැලීම හරහම බුද්ධ ධම්ම සංඝ කෙරේ ඇති වෙන ශ්‍රද්ධාව අන්නේ ශ්‍රද්ධාවේ දිගට කරගෙන යන්න හෙට්ටු කරන්න හෝ මෙහෙම කරුවොත් මට මේක ලැබෙන්න ඕනේ කියලා ඉල්ලුම සැපෙම නීතියට ගියොත් බිස්නස් පුලිසම් කියලා තමයි කියන්නේ එතකොට ඒක සල්ලි බුද්ධාවක් වෙනවා. එහෙම නැතුව දිගට කරගෙන යනවනම් ඒ ලැබෙන ලැබෙන අවස්ථාවට එළඹ වාසිය කරන්න යනකොට ඒකට තාම වීර්යයක් අවශ්‍යයි. තාම වීර්යයක් කියන්නේ ඒ තාක්කල් හැකි තාක් දුරට කෙලෙස් උපදින කියන අවස්ථාව තද කරගෙන ඉන්න ඕනේ. එහෙම නැති වුණොත් එimhe ආය ඔළුව මේ අවුල් වෙනවා. දැල්ල පරක්කම. ඒ කෙලෙස් නැති කරගෙන ඉන්නවා වගේම කරන් තියෙන කුසල් වල අධි කුසල් වලට යන්න අනික් හිත දුරෝ කරාරින්න එපා. අනික් හිත දුර දුර නික්ෂේපය කියලා කියනවා බරක් වෙනකොට කරාරිනවා. මොකද ගහපු බර, ගත්ත බර අරින්න නැතුව දිගට යනකොට අනික් හිත දුරේ. කරාරින්න නැතුව කුසල ධර්මයක් කෙරෙහි දීගත කරන්නේ. ඉතින් මේ සඳහා මිනිසෙකුට මේ වීර්ය වැඩිීමේදී සත්‍ය බෝධිපාක්ෂික ධර්මවල වීර්ය නම ආකාරයකට වර්ණගෙන පරිණාමයටපත් වෙනවා. ඒක නිසා සතර සම්‍යක් ප්‍රදාන් වීර්ය තමයි අපි දැන් ඔය කතා කරේ. ඊට පස්සේ වීර්ය ඉන්ද්‍රිය වීර්ය බලය ඊට පස්සේ වීර්ය බොජ්ජංගය ඊට පස්සේ මාර්ගංග වීර්ය ඊර්තිපාදවල වීර්ය ඊර්තිපාද කියලා එකක් තියෙනවා. ඒ නිසා මේ පටන් ගන්න වීර්ය මේ වැඩේට බහිනකොට තියෙන විදිය එnde ende ende ende වර්ණ ගීකන යනකොට ඒක හරියට කරාටි පාරක් පටන් අරගෙන ඉවරලා වදින තැනට යනකොට කොච්චර Java කැවෙනවද කියලා තේරෙනවනේ පටන් ගන්නකොට පොඩි Javaකින් පටන් ගන්න. ඒක ලියලා ගහනකොට වදිනකොට කිලෝ ගානක පරක්පාරපත් වෙනවා. අන්නේ Java කැවීම සිද්ධ වෙන්නේ මොකද්දෝ තාලයකට. පටන් අරගන්නකොට අපි බොහොම පොඩි වැඩක් පටන් අරගන්නේ කන්දපුර තියෙන ගලක් පෙරළුවා වගේ. මතු කළ දැම්මට පස්සේ මේ ගල කට කැවිගෙන එනකොට අය වළක්වන්න බෑ. ගන්තනව තලාගෙන යනවා. ආනදී වගේ මේ වීර්යය ඉස්සරහට යනකොට ඒක මම කරනවා තමයි මුලදී නම් ගල කන්දෙන් ගලවලා ඇල්ලට තල්ලු කරනකම් සෑහෙන මහන්සියක් වෙන්න ඕන. ඊට පස්සේ මේක කත කැවෙන්න පටන් ගත්තට පස්සේ ධර්මතාවයක් වෙයි. ඉතින් බටහිරේ උගන්වන විද්‍යා භාවනා විදි වීර්ය කළ යුතු නැහැ. නිකම් වෙයි කියන එක තමයි උගන්වන්නේ. ඇත්ත ඒ අන්තිම වෙනකොට ජවනිකාව හැටියෙම තමයි. මුලදී ගලමතු කරලා ගල්ලු කරගන්නවා. අපි දැන් කරන්නේ ගල තල්ලු කරලා ආයෙත් ගල ආයෙ වලටම කියලා ගෙදර ගිහින්නවා ඒක අපිට කියන්නේ. අද්දරට ගෙනියලා ආයෙ ගල කියලා යනවා. ආයෙ ඒක ලැනකොට ආයෙ මුල ඉඳලා නැන්සේ. ඉතින් ඒ නිසා මේ වීර්ය පිළිබඳව දත යුතු කරුණු තියෙනවා. මේ වීර්ය පෙන්නනවා ආසන්න කාරණා විදියට මේ සතිය එක දිගට පවත්වාගෙන යාමට අවශ්‍ය කරන යාවි. මේක කායික සතිය නෑ කියලා කිසිම චෝදනාවක් කරන්න බෑ. මේ කිසිම එක්කෙනෙකුටවත් තේරෙන්නේ නෑ මේක දිගට පවත්වන්න හැටි. ඉඳපු ගමන් ඉන්න තද වීර්යයකට යනවා සතියකට යනවා ඊට පස්සේ පහුවෙන්ද ආයෙ ගිහිල්ලා කර ඇරලා ටිකක් වෙලා බුදියන් ඉඳලා ආයෙ ගන්නවා අරක කරට. ඒකට කියනවා බෝධිජිමන්ගේ මේ කොතුරු ඇලිනවා. බෝධිලිමා ටිකක් දුර ගිහිල්ලා දුර ගිහිල්ලා ඔළුව හොල්ල හොල්ල ටිකක් ලයි. ආයෙ පිටපත්. ආයෙ ඔළුව හොල්ල හොල්ල ලයි. ඉතින් කියන්නේ කැමලියන් යෝගීස්ලා කියලා කියන්නේ. එක්කෙනෙකුටවත් තේින්න මෙච්චර අමාරුයි මත කරගත්ත මේ සතිය එක ටිකට පවත්වාගෙන යන්නේ. ඒක අර මතු කරගත්ත සතියට තමන් කරන ගෞරවය. ඒක දැන් ඉඳගෙන ඉනකොට විතරයි ඕනේ ඊට පස්සේ ඊට කියවම කයිවල් කියලා පටන් අර ගන්නවා. මොකක් හරි කරන්න යනවා නම් අර උපයාගත්ත සතියට තමන්ම ගෞරවන කිරීමක් තියෙනවා. ඒක නිසා උත්හාන සම්පදා සහ ආරක්ක සම්පදා කියලා සම්පatti දෙකක් තියෙනවා. එකක් තමයි මේක උපේන එක. දෙක උපයාගත්ත දේ ආරසා කරන එක. ඒ ආරසාවතින් නම් තාමත් දුරවයි. එච්චරයි කියන්නේ උපයන්න බැරි කමක් හරියෝ පින්නදි කමක්වත් නෙවෙයි තියෙන හැම කෙනාටම මේ සතිය පිළිබඳ පරාසය තේරෙනවා. නමුත් මේක දිවා රාත්‍රී දෙකේ දිගට පවත්තන්නේ පුදුමාකාර විදියක් අවශ්‍යයි. මුලදී උගාක් වුණා. පහුවෙන පහුවෙනට ඕක නිකන් ඇඟටම එන්න පටන් අර ගන්නවා. ඒ කිනාට එතකොට විනෝදාංශයක් තේරෙනවා. හැම වෙලාවෙම සත්පුරුෂයන්ගෙන් වඩා හොඳ සත්පුරුෂයා ගාව තල්වෙන්න. ධර්මයේදී වඩා සත්‍ධර්මයට තල්වෙන්න. කණ්‍යා කෙරෙමින් වෙලා පුළුවන් තරම් විවේක හොයා ගන්න ඕනේ. ඒ වගේම අසත්පුරුෂ සංසේවනයේ කියන එක ගල්ලවන්න බැරි දෙයක් අපි හම්බෙලා තියෙනවා. එකයි කරන්න තියෙන්නේ සත්පුරුෂ සංසේවනයේ කාලතරම් පුරව ගන්න. එතකොට අසත්පුරුෂය අසුර කරන්න වෙලාවක් නැහැ. එහෙම නැත්තම් පිස්සු පියාට මේකට කොයි වෙලාවෙත් එන. ඉතින් ඔන්නේ ටික සකස් කරලා දෙනවා කියන එක බුද්ධෝත්පාද කාලේ කරන්න බෑ. බුද්ධෝත්පාද කාලේ වුණා තමයි මෙතෙක්වත් වැරට උත්සාහයට කරන ගෞරවයක් විදිහට මෙයාට සිද්ධ වෙනවා ඒ ඇති කරගත්ත මතු කරගත්ත වීර්ය මේ සතිය වැඩෙන්න ඇරලා සතිය එක දිගට පවත්වාගෙන යන සඳහා ඒක නැත්තම් නැත්තම් වරින් වර ඇති කරන සතිය ওই බෝධිලි මගේ සතිය ඒක නාත කරන ධර්මයක් වෙන්නේ නැහැ හැකියාව පෙන්නලා දුන්නට ඒක කස කැවෙන්නේ නැහැ ඒ නිසා මේ ආරද්ධ වීඩියෝ විහෙරති කියන නාටකට ධර්මයට පස්සේ විස්තර කරනවා පොඩි දරන් ආවසෝ සතිමා හෝති පරම නේපක්ඛේන සමන්නාගතෝ චිරකතම්පි චිරබාහිතම්පි සරිතානුසරිතා කියලා වීර්ය පිළිබඳව තමන්ට සරණ ගතිය එහෙම නැත්නම් පිහිටක් ආධාරයක් වැටුණා නම් ඒක අනිවාර්යයෙන්ම ආයෝජනය කෙරුවොත් සතිය වැඩිම සඳහා ඒ සතිය නිප්පක සතියක් වෙනවා. පටන් ගන්නකොට තියෙන අතනින් මෙතනින් කරගෙන යන සතිය එක දිගට පවතින සතියක් ඒකට අඛණ්ඩ සතියක්. එහෙම නැත්නම් වේපුල්ල සතියක්. එහෙම නැත්නම් සති ප්‍රතිත්ථිත සතිය කියලා මේකට කියනවා. අපි අර ඉඳගෙන කරන ටිකක්, විජිමින් කරන ටිකක් එහෙම කරලා දත් මදිනකොට කොහොමද, කෑම කනකොට කොහොමද, නානකොට කොහොමද කියලා ටික ටික ටික ටික මේ හඳුන්වා දීප සතිය එක දිගට කරගෙන යනකොට ඒ යෝගාවචරයට තේරෙනවා නම් ආරම්භ කාලයේ ගොඩාක් සතිය වැඩුවට ඒකාචිත්තක්ෂණය ඇත්තේ නැහැ. අතේ අරගෙන ගියදී අතින් අරගෙන වැටෙනවා. ඔය පහුවෙනකොට තේරෙනවා මේ සතිය නැවත නැවත ඇති කරාට ඒක දිගට පැවැත්වීම සඳහා අමුතු ඥානයක් අවශ්‍යයි. ඒක මේ විසුද්ධි මාර්ගේ ලියන්ට හේතු වෙච්ච ගාතාවක් පෙන්නනවා සීලේ පතිත්ථාය නරෝ සපඤ්ඤෝ චිත්තම් පඤ්ඤන්ති භාවය ආතාපි නිපකෝ භික්ඛු සෝයිමං විජිතේ ජටක් කියලා අන්න ඒ ගාතාවේ බුද්ධ ප්‍රසාදයන් මාර්ගේ ලියනවා ප්‍රඥා જાති තුනක් ගැන කතා කරනවා සීලේ පතිත්ථාය නරෝ සපඤ්ඤෝ සීලේ පීඨියා වූ ප්‍රඥාවන්ත මිනිසයා චිත්තං පඤ්ඤංච භාවය. ප්‍රඥා භාවනා වඩන්නෝ. උපපත්ති ප්‍රඥාවට අමතරව මේ ජීවිතයේ කල්යනා මිත්‍ර හම්බ වෙලා භාවනා ක්‍රම ඉගෙනගෙන මේ ජීවිතේ වැඩි යුතු ප්‍රඥාවක් තියෙනවා. ආතාපි නිපකෝබිකෝ ඊට පස්සේ ලැබෙන ප්‍රඥාව ක්‍රියාවත් කරන්න. උපපත්තිංගේන ප්‍රඥාට අපි කියනවා උපපත්ති ප්‍රඥාව මේ දහවි කියන නම දාලා. එනකොටම සමහර ප්‍රඥාවට සමහරු නැහැ. ඉතින් ඒක ඕපනින් බැලන්ස් එක. ඊට පස්සේ මේ ජීවිතයේදී කල්යාණ මිතුරු හම්බ වෙලා සත්පුරු සද්ධර්මය අහලා මගේ බණ භාවනා කරලා වැඩි යුතු ප්‍රඥාව කියලා එකක් තියෙනවා. නැත්නම් වැඩි යුතු විපස්සනාව කියලා එකක් තියෙනවා. ඒක අපි මේ ගත කරන ජීවිතයට තමයි ලැබෙන්නේ. ඊට පස්සේ ඒ උප්පත්ති ලැබෙන ප්‍රඥාව මේ අපි තනවා වඩා ගන්න ප්‍රඥාවත් මේ පක්කදාරයට කරන කරන හැම වැඩේටම යොදවලා ප්‍රත්‍යක්ෂණය කරනවා. මේ සතිය අහවල් වැඩේට විතරක්ද නැත්නම් අහවල් වැඩේට බැහැ. ඒ වගේම මොහොතකට යොදන සතිය දිගට පවත්වාගෙන යන සතියෙත් අතර ගුණාත්මක සහ ප්‍රමාණාත්මක මොන මොන වෙනස්කම් තියෙනවද කියලා මේක හැම තැනකටම යොදන මට්ටමට යන්න ගියොත් විතරක් මල් මාලෙට මල් ලැබුණා වගේ දිගින් දිගටම දිගින් දිගටම අත්දැකීම් එකතු වෙනවා. එහෙම නැත්නම් එකට හැටි ගොඩාක් රෑ දවල් මුටි මරාගෙන සතිය වඩනවා. ඊට පස්සේ සුමාන ගානක් ආයේ ඒ කියන්නේ තැකීමක් නැතුව ආයෙසරයක් ඕදෝද මඩි දාන කියහම ඒ කරන කෙනා වුණා සතිය පිළිබඳව දෙන අර්ථකථනය ශක්තිමත් නැහැ. ඒ කෙනා වුණත් එක දිගට කරන්නේ සතිය අර්ථකථන විනාශ වෙනවා. වෙන විදිහකට කියනවා නම් වීර්ය නම පොලක සඳහන් වෙනවා. සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම වල සතිය අට පොලක සඳහන්. අපි පටන් ගන්න සතිය අට ආකාරයකට වර්ණය අට ආකාරයකට පරිණාමයටපත්. අට ආකාරයකට අර්ථකථන වෙනස් වෙනවා. සතර සතිපට්ඨානෙදි සතිපට්ඨාන මේ මේ සතිය හතර ආකාරයකට කියලා දෙනවා. ඒක තමයි සාමාන්‍ය ආධුනිකයට අපි සතර සතිපට්ඨාන තමයි කියන්නේ. ඊට පස්සේ මේක ඉන්ද්‍රිය සතියක් වඩපත් වෙනවා. ඒ ශ්‍රද්ධාව නැති වුනම ඊළඟ මොකක් හරි යන නිසා ගුරුවරයා පිළිබඳව, කමඨාන පිළිබඳව මොකක් හරි ශ්‍රද්ධාව නැති වෙනවා. එතකොට එයා ඒ ශ්‍රද්ධාව නැතිවීමෙන් වෙන පාඩුව කමක් නැහැ. ඕක ටික ගැලලා ගිහලා හරියයි කියලා සත්‍ය නායකත්ව තැබීමේ ශ්‍රද්ධාවෙන් වෙන පාඩුව සතියෙන් මට්ටම් කරගෙන යන වෙලාවක් තියෙනවා. සමහර වීරිය නැති වෙනවා ඉටගෙන නිඳනවා ඉපාම වෙනවා ඒත් යා හිතා ගන්න කමක් නැහැ මම අද ඉන්නේ බොහොම දුෂ්කර අවස්ථාවක නමුත් මම නිගමත තිබුණාට කමක් නැහැ වීර්ය අඩු වුණාට කමක් නැහැ මම මේක හේ කරගෙන යනවා කියලා එයාට එතකොට වෙලාවක් හම් වෙනවා අර නිගමත නැතුව කරගෙන යන්න පුළුවන් වෙලා ඉතින් අපි සතිය එක දිගට පැවැත්වෙ නැත්නම් අර අර වෙලාවේ අතහැරියෝ ඒ කරන කතාව බංකොලොත් කතාව ඒක සමාජයේ ඇත්තම නැති වෙලාවක් තියෙනවා කුවක් කිත්ත ගලේ ගාවේ පිට සම්පූර්ණ වික්ෂිප්තයි ඒත් දැනගන්න කමක් මේක ඉතින් දැනගන්න ඕන එකක් නෙමේ වෙලාව හොඳ නෑ ඒ වුණාට මම මේ සත්‍ය දිගට පවත්වනවා කියන්නේ නැත්තම් ප්‍රඥාව උත්තටම තියෙනවා මං වාගේ තක තියෙන මිනිස්සේ මං වාගේ කාලකන්නේ මේ ලෝකේ නෑ කියලා හිතන වෙලාවක් එනවා ඒත් සත්‍ය පාවදින්නේ අන්නේ විදිහට සත්‍ය ඉන්ද්‍රියක් වෙන වෙලාවක් එනවා අනිකුත් මේ සාචරයන් හතර දිනාම කරාරින වෙලාවක මෙයා කොහොම හරි ගැටි ගහගෙන මේක විසිරලා යන්න දෙන්නේ නැතුව ආනේ එතකොට එනකොට සතිය ක්‍රියාවක් සතිය. ශ්‍රද්ධාව නැති වෙලාවට කොහොමද ජාම බේරගන්නේ? නිදිමත ඇවිල්ලා කරදර කරන වෙලාව වීටෙන් කියලා කොහොමද ජාම බේරගන්නේ? හිත සම්පූර්ණ වික්ෂිප්ත වෙලා. අරමුණෙන් අරමුණ පයින් පිස්සු ඇවිත් රිලෙවෙක් වගේ. සතිය කොහොමද බේරගන්නේ? ඒ වගේම Tamanne තියෙනවා මේ අනික් කටින කොහොම මරි කමටහන් සුද්ධ කරනවා. මරි කමටහන් සුද්ධ වෙන්නේ නැහැ. මට නම් තේරෙන්නේ නැහැ. මේගොල්ලෝ නම් කොහොම කොහම හරි ජීුණු වෙනවා වගේ පේනවා. මට නම් දෙන්නේ නැහැ කියලා Taman අරන් ගන්න. මැට්ටා වෙලා කොම් වෙලා හිටින වෙලාවක් එනවා. ඒත් අරින්නේ. දිගට කරගෙන යනකොට ආයෙත් වෙලාවක් එනවා. මගේ වැඩෙත් හරියට. අනිත් විදිහට මේ සති ඉන්ද්‍රිය ඉන්ද්‍රිය නායකත්වය ගන්න පුරුදු වෙනකොට මෙතන තමයි මේ මිනිස්යාගේ පෞරුෂත්වයේ කොඳුවට පෙළ හැදෙන තැන. අද්දව තියෙන වෙලාව කොඳුවට පෙළ වොමඩක්වත් හැදෙන්නේ නැහැ. වීර්යය තියෙන වෙලාව හැදෙන්නේත් නැහැ. ඒක ආඩම්බර වෙනවා. සමාධියක් නැහැ, ප්‍රඥාවක් නැහැ. ඔක්කොම නැගතලේ නැති වෙන්නේ. එක එක නැති වෙනකොට ගේම පාවා දෙන්නේ නැතුව පවත්තන සතියක් කියන එකට අපි කියනවා සති ඉන්ද්‍රිය කියලා. ඊට පස්සේ මේ ඉන්ද්‍රිය ධර්මයක් වශයෙන් සතිය පාත්‍රණ ලියගෙන හැම වෙලාවෙම ඔය ප්‍රතිඵල බලාපොරොත්තු වෙන්න එපා. ඔබ නිතිපත භාවනා කරපන්. හැමදාම මේ වෙලාවට භාවනා කරපන් නිදිවන්ත තිබ්බත් භාවනා කරපන්. සද්දා දිනුනත් භාවනා කරපන්. සතිය සමාධිය දිනුනත් භාවනා කරපන්. නැති වුනත් භාවනා කරපන් කියලා කරගෙන යනකොට මෙයාට තේරෙනවා මේ සතිය ඒ තමන් ගත්ත අදිෂ්ඨානයේ චිත්ත ශක්තිය පවත්වාගෙන යාමට ඉන්ද්‍රිය ස්වරූපයෙන් උදව් කරනවා. මේක පෙන්නට පස්සේ තමයි සතිය සති බලයක් බාටපත් වෙන්නේ. සති බලයේදී යා කරන්නේ අසතිය කියන එක උද්දට වර්ණ ගන්නවා. සතියට සාපේක්ෂව සතිය නැහැ. සද්ධාව නැති වෙලා. වීර්ය නැති වෙලා. සමාධිය නැති වෙලා. ප්‍රඥා නැති වෙලා. එතකොට යාට තේරෙනවා දැන් නම් මට සතිය නැති තැන අහුවෙනවා. දැන් සතිය කෙනෙක් ඉගෙන ගන්න ඉස්සෙල්ලා සම්පූර්ණ සතියනේ හිටියේ. දැන් අහුවෙනවා දැන් ටික ටික සතිය තියෙනවා. දැන් ටික ටික සතිය නෑ. හැබැයි එතන සතිය නැති හැටි වැඩි. ඒක වෙනම කතාවක්. නමුත් මේක ගැන හැඟීමක් අතු ඉන්න වෙලාවේ බය අන්ධකාරයක අතගා යන ගමනක් නේ කියලා තියෙන්නේ. දැන් නම් වරින් වර වරින් වර අකුණු විදුලියක් කොටන ඔන්න පාර පේනවා. ආය අන්ධකාරයි. ආවන් එහෙම ගිහිල්ල වෙලා ප්‍රමාදේන කම්පතිති සති බලන් කියලා තමන්ගේ ප්‍රමාදය අප්‍රමාදය නෙවෙයි. ප්‍රමාදය දැක්කන නොසැලෙන්න යනකොට අඩුපාඩුකම් දැකලා අත්තරද්ද දැකලා සැලෙන්න එපා. සැලුනොත් ඉවරයි. main thing is not to worry. worry කරන්න එපා. ඔබ සතියින් හිටපන් කියපු දවසට එයාට එන්න පටන් අර ගන්නවා මම කරන හැම වැරද්දක්ම නිවනට සාධකයක්. සතියට සාධකයක්. හැම වැරද්දක් කරාම සතිය පවත්වා ගන්න පුළුවන් කියලා එයාට එනවා හැම බාධකයක්ම සාධකයක් කරගන්න පුළුවන්. එහෙම නැත්නම් වෙස්වලාගත්ත සුභාසින්සනයක් වෙන වෙලාවක් එන. ජීවිතේන දුක් කරදර සති බලයක් වඩපත් කරගන්න එන සුභාසින්සන. මෙතෙක් කලෙවට අපි දෙයයන්ට පිරුනේ අපනෝල් ගැට ගැහුවා අඳුරු වයින් කරා වුණියම් කරා ඉෂාද බඳගෙන ඇඬුවා. දැන් දැන් එකක්වත් ඕනේ නැහැ මේක සතියේ දාපු ගමන. මේ හැම එකකින්ම සත්‍ය පන්නරයක් ලබනවා. සත්‍ය එන්නේ එන්නේ එන්නේ කොතනදීද සත්‍ය ක්‍රියාත්මක කරන්න බැරි කියන එක 100%ට අඩු ප්‍රමාණය යනකම් නිෂ්ප්‍රභ කරගෙන නිෂ්ප්‍රභ කරගෙන යනවා. ඕනම දෙයකට දාන්න. අන්න එතෙන්ට ගියාට පස්සේ කෙනා සතිය බඹරේ පැල්ලේ ගැහුවත් කැරකෙන වෙලාවක යාට පේන්න පටන් ගන්නවා. කරදරේ එනකොටම කලබල වෙන්න එපා. ඒක තමයි සාමාන්‍ය අසත්පුරුෂයාගේ හැටි. අසත් ධර්මයේ දන්නගෙනාගේ හැටි. මේ කරදරේ මම ඉඳලා ගත්ත එක නෙවෙයිනේ ඉන්නන්නේ. ලෙඩක් ආවත් කලබල වෙනවා. ලෙඩක් කෙනෙකුට කලබල වුණොත් ඒ කෙනාට දෙන බේත හරියට ලෙඩේ අඳුනගෙන දෙන බේතක් නෙවෙයි. ඒක රෝග ලක්ෂණ වලට දෙන බේතක්. ලෙඩේ අඳුන ගන්න නම් ලෙඩේ ටිකක් කල් එන්න ඒක නිසා එනකොටම පැනලා බේත් කරන්න යනවා කියලා කියන්නේ එහෙම නැත්නම් එනකොටම Taman දන්නෙත් නැති සැර බෙහෙත් බොනවයි කියලා කියන්නේ බෙහෙතේ තියෙන ඊට්‍රොජෙනික් ඉෆෙක්ට් එක වැඩි කරගන්න ක්‍රමය. බෙහෙත එන තාලෙට ඕනේ මේ ලෙඩේ එන තාලෙට ඕනේ බෙහෙත් හදාගන්න. එහෙම මේ ලෙඩේට මේ බෙහෙත කියලා જાතියක් නැහැ. ඒක නම් දොස්තරලා උන්නේ නැහැ නේ. ඔය ෆාමසිටිකල් ඉන්ඩස්ට්‍රියේ තියෙන පොත ගත්තාම වැඩි කරන්න පුළුවන්. එහෙම කරන්න බෑ. ලෙඩේ වර්ධනයත් එක තමයි බෙහෙත ඕන ගන්න. කියන තමන්ට කරදරයක් එනකොට කලබල වෙනවට වැඩිය හොඳට බලනවා බලන කියලා මෙන්න මේ වෙලාවේදී මම ක්‍රියාත්මක වෙන්න ඕනේ කියලා ඒ සතියින් ඉන්න කෙනාට ඒ තමන්ගේ ප්‍රස්තාව තමන් ඇඟිල්ල දාන්න ඕන දැන තේරෙන්න පටන් ගන්නවා. යා ඊට පස්සේ ඒකේ සාර්ථකත්වය 180 පටලයි. අපිට දැම්මෝ 100 100ක් ෂුවර්. ආනේ දෙන්නේ නෝට යාට තේරෙනවා අපි මෙතෙක් කල දුක් කරදර එනකොට කාල කන්න කියලා හිතලා දෙයයන්ට යදේද ආකාශයට බැන බැන හිටියා. දැන් කිසිම කෙනෙක් ගැන තැකීමක් නැහැ. උදේට ප්‍රශ්න දිහා ඒ දුෂ්කරතාවේ දිහා බලලා එහෙම නැත්නම් සමාව දිහා බලලා හිත සලාගන්නේ මට කියලා බලයක් තියනවාද සති බලයක් තියනවා කියලා ඉන්නේ එහෙම වෙච්ච කෙනෙක් විතරයි ලෝක සාහිත්‍යයේ කොතන කාර්යවිදයක් කරලා තියෙන්නේ දක්ෂකම් වලින් නැහැ දක්ෂකම් වල නෙවෙයි අවස්ථානෝචිත ප්‍රඥාව යොදන්න පුළුවන් ක්‍රමය තමයි තනිය ආත්ම විශ්වාසය තුළ තියෙන්නේ ඉතින් මේක මේ කියන සතිය නම් කැත නැතුව ඒහි පස්සිකයි එව බලව කියලා පෙන්නලා දෙන්න වටිනවා. මේක කරලා පෙන්නන්න පුළුවන්. මේ මට්ටමට ගිය කෙනෙකුට ඕන වෙලාවක හිත හැකි කලබල වෙන්න එපා. ඔය ඔය ප්‍රශ්නේ එන්න අරපන්කෝ එන විදියට. මම කියලා නෙවෙයි ඇවිල්ලා තියෙන්නේ කියලා. මේක දිහා හුදුවට බලන්නේ උත්තර මේක තුල තියෙනවා. එතකොට යාට තේරෙන්න පටන් ගන්නවා යම් තාද්දුරට මම සති ධර්මය ආරක්ෂා කරනවා නම් සති ධර්මය මාව ආරක්ෂා කරනවා. ධම්මෝ අවේරක්ඛති ධම්මචාරි. එහෙම නැතුව නිකන් මේ ධම්මෝ අවේරක්ඛති ධම්මචාරි කියලා මම ධම්මචාරි කියලා බෝඩ් එකක් උපෙන්න දෙකක් නෑ. එතන උපයන්න. මම ඕනම වෙලාව මොන කරදරේ තිබ්බත් සති ධර්මය ආරක්ෂා කරනවා. ධම්මෝ විනානති පිතාච මාතා කියලා. ඒකෝට තේරෙන්න පටන් ගන්නවා. මේ එන දේ අර මට වෙන්න නැති ප්‍රමාණයට දුක්ඛ සත්‍ය පිළිබඳ අවබෝධයක් කරගන්න. ගැටලක් කරන්න වෙනවා. එතකොට මෛත්‍රික සරණම් කරව බර ගන්න සතන් පාවා දීලා ගිහිල්ලා යනවා. ඒගොල්ලෝ කල්පනා කරනවා අයියානේ මට කරදර ඉන්නේ මට කරදර නායක නායක පුද්ගලික. සත්‍ය ධර්මයේ නැත්නම් විශේෂම සත්‍ය බලය ගන්න කෙනා කවදාකවත් එහෙම හිතන්නේ මේ එන්න තියෙන දේවල් එන්නේ ගස්කොලන් වලට නෙමෙයි මට වල. එතනින් එහාට මම සත්‍ය බොජ්ජම්ජක් පාඩපා. ධර්මයේ එතෙන්ට එනකම් ලෞකික ලෝකෝත්තර දෙකෙන් ලෞකික පැත්ත තමයි සත්‍ය පෙන්වන්නේ. මෙතනින් එහාට ඒ සති ලෝකෝත්තර බෝධියට අංගයක් වෙනවා. යාට පේනවා මේ කරදර වලට කලබල වෙන්නේ මේ ආයුධ උපකරණ නැති මනුස්සයර තමයි. ආයුධ උපකරණ කියන බය වෙන්න දෙයක් නැහැ. සතිය තියෙනවා නම් බය වෙන්න දෙයක් නැහැ. ඒ නිසා විසගෝර තප්පෙත් දැකලා පොඩ තට්ටුවක් දාන්න ඕ එහෙම කියලා. විසගෝර නැති ගැනටියට තට්ටුවක් දාපුවා කයක සංගහන දුර. ඕනේ මකුණෙකුට පිපල බලන්න. ඌ ජීව මකුණෙක් නම් ඌ ඇකිලේ. නම් ඔය දෙලෙක මගුලෙක් නම් දුවනවා. ඔද අරුගා බඩු යෝර්නේ. ඊමගුලෝ ගා බඩු යෝර මරෙන් ළඟට ආවොත් දෙන්නේ විදුලි වේගය. ඉසකෝර තරපයාගේ ශේෂ්ත්‍රයට ආවොත් ගහන්නේ විදුලි වේගයෙන්. ඒසෝ එතෙන්ට එනකන් කරවනිනවා නිකන් හුදු එලක්වත් කරලා තිබා. බය කරන්දියා දුවනවා. ඒ නිසා මේ ලෝකේ දුවන දඟලන ඔක්කොමලා කිසිසේත්ම සත්‍ය අඳුරකට කියන්නේ. සත්‍ය අඳුරන එක නම් හරියට කල්පනා එහෙම ඇකිලෙනවා. බුදුජානනාංශයේ දේශනා කරලා තියෙන්නේ කුම්බෝ අංගානි සක්කේ කලාපේ සමාදාම් බෙක්ක මනෝවිතක්කේ. මහණි ඉබ්බෙක් යම් විදිහට කරදරයක් ආවම අඬු අප්ලා ගන්න ආසේ. මේ හිත කලබල වුණොත් මනෝවිතක් පොඩ්ඩක් හසුරව ගන්න. අඬු අප්ලා ගන්න. අඬු බුම්බන්න යන්න. අඬු බුම්බන්න ගිය කට්ටිය මැරෙන්නේ කොතනදද මොකද උනේ කියලාවත් දන්නේ නැහැ ලෝකෙ. ඒ ඔක්කොම මේ වෙන්නේ අඬු බුම්බන්න ගිය කට්ටිය තමයි. සර්වඥාන්සේට ඇත්තු 16ගේ ශක්තිය තියෙනවා. ඇත්තු 16ගේ ශක්තිය තියෙනවා. ඉතින් අර නාලාගිරිය යටාට සාකල 16ක් පොළ මේ ඉස්සරහට එනවා උඩේ උස්සන කන් දෙක පළල් කරගෙන පිඹගෙන. යා ආනන්ද හඳුනන පේනවා අනේ දා පොඩ්ඩකින් බුදු ආනන්ද සුණු සුණේට වදින. කියලා ආනන්ද හඳු ඉස්සරහින්. මේ මට ගහපන් බුදුහාම වෙන්න බා. උතන කියන ආනන්ද ආනන්ද පස්සේ බලන්න. ආයෙසරයක් ඉන්නවා මේ යතා කන ගාව එනවා. ආනන්දවරුන්ට දරන්න බෑ. ඉස්සරහට ආනන්දවරුන්ට ඇත්ත අට දිනකේ ශක්තිය තියෙනවා. අනතු පිටිපස්සට යන්නේ. එතකොටම අම්මා කෙනෙක් පයින්ව පාර ආරා අම්මගේ පොඩි දරුවා වැටෙනවා. අම්මා දරුවා හැලෙන්නේ ජීවිත අනතුරට විතරයි. නැත්තම් අම්මා කොහොම කරුවත් කීල ගහනවා. අර ඇත්ත හැරෙනවා දරුවා දිහා. ඒ බුදුහාම කියනවා ඔබ මෙහෙවලා තියෙන ওই දරුවාට නෙමෙයි කෙලින් මා දිහාට ඒ දරුවට නෙමෙයි උඹ මෙහෙවලා තියෙන්නේ. මයි දිහාට වරෙන් කියලා. ඉස්සරහට පස්සේ කියනවා මස්සිනා උඹත් තත මාත් තත. බොයි වැඩි අපාය. අතයි හිම දනගන්න. අතයි හිම දනගනවා. ජේම්ස් බොන්ඩ් වගේ පිස්තෝලේ ගන්නෙත් නැහැ. බෲස් ලී වගේ නංචක්කු ගන්නෙත් නැහැ. කඩු කිනිසි ගන්නෙත් නැහැ. මේ අත් දෙක පෙන්නනවා. මගේ අතේ මොකුත් නැහැ ඕක බලාපන්. ඔච්චරයි උදාහරණයක් ආවොත්. ඒක කියන්නේ අභිමුද්‍රා. මම ඔබට බය නෑ. මම කිසිම ආයුධයක් නෑ ඔබ බලන්න. ඇත්ත දැනගන්න. ඉතින් නිසා වැඩ ගන්න කෙනාට ওই බොරු බෑ. බොරු කරට වැඩක් බෑ. වැඩ කරට බොරුත් බෑ. ඒ සියලු ශක්තියන් තිබට බුදුරජාණන්සේ සක්මන් කරන වෙලාවට යනකොට බම්බයක් විතර ඉස්සරහා බලාගෙන යන්නේ හරියට නිකන් ලෙඩ වෙච්ච කෙනෙක් වගේ. ඒ කියෝ මර්දානි මේ මුස්ලිම් මුදලාලි කෙනෙක් බක්කිය වැඩ කරගෙන ඉඳලා එළියට ආවා. එළියට ඇවිල්ලා මෙතන ඉඳගෙන ඉඳලා එපා කියලා. යනකොට හාමුදුරනේ කනවලු බිම් බලාගෙන මේ එවිදිනකොට මේ මිනිස්සු ළඟ ඉන්න බෞද්ධ කෙනෙක් අල්ලගෙන ඉතායි ශික්ෂාවසලා හාමුදුරනේ කරන මොකක්ද වැඩක් වෙන්නේ කියලා. ඉතින් බලාගෙන යනවා කියන. ඊට පස්සේ මිනිස්සු කරන්නේ ඒක නෙවෙයි. ඒ හාමුදුරන්ට කියලා තියෙන එහෙම තමයි. ඒ හාමුදුර යන්නේ බබේ අද්දුව බලන්න. අර අඩි 3ක් පස්සට කියලා වැන්දා. අපි හිතන්නේ මේ බිම්බලාගෙන යන්නේ මේ මොකරි වැරද්දක් කරලා එනත දඬුවමක් විඳලා කියලා නෑ. බිම්බලාගෙන ගියාට සර්වචන්ස ගව්වක් දුර සිටින හැම දෙයක්ම රේඩාර් මැෂින් එකට වගේ අහු වෙනවා. ඒ නිසා උන්වහන්සේට කොන්නේ ඔත්තු බලන්නයි, හැట్లా බලන්නයි මොකුත් ඕනේ. ඒ නිසා යම් තැනකදී මේ සති සති ඉන්ද්‍රිය හැදිලා බල මට්ටම පැනලා ගියාට පස්සේ තේරෙනවා සතියින් ඉන්න මිනිස්යාට ලෝක ආරසාවක් ලැබෙනවා. ඒකට ධම්මාරසාව කියලා කියනවා. ඒ නිසා යා මේ අන්තරදායක තරමට යනවා කියන එක නෙවෙයි තියෙන්නේ. එයාට මේ බුද්ධංග මට්ටමට ගියාට පස්සේ තමයි වැටෙන්න පටන් අරගන්නේ. අර ලෞකික ඥාන වල සතිය පිහිටවල පිහිටවල පිහිටවල පිහිටවල දැන් මේක බෝධියට නැමිලා බෝධියට අංගයක් පාටපත් වෙනවා. එතකොට ඒ ඒ බෝධි අංගයක් පාටපත් වෙච්ච සතිය ඒ වගේම ඔය බලයක් පාටපත් වෙච්ච සතියේ එයා දැනගන්නව නැත්තම් සාදර බවක් ඇති වෙනවා සතිය ඇති වෙනවා වගේම නැති වෙනකොට මට මොකද වෙන්නේ කියලා බලන්න. ඉසాత බඳගෙන අඬන්න නෙවෙයි. සතිය හට ගන්නවා දකින්නනේ ආශ්‍රද ප්‍රසාරය හට ගන්නවා දකින්න වගේ. ආශ්‍රද ප්‍රසාරය ගෙවෙනවා දකින්නකොට ඒක ආශ්‍රද ප්‍රසාරය අනිවාර්යයෙන්ම දතවිත්තක් නේ. ඔගේ හුදුට බලන්න මට කොතනදීද සතිය නැති වෙන්නේ. මට කොතනදී සතිය ගිලෙන්නේ කියලා. ඒක ධර්මචරණසේ දේශනා කරනවා මේ පොච්චංග වල සති සම්බොජ්ජංගං කෝ භික්ඛවේ භාවේති විවේක නිසිතං විරාග නිසිතං නිරෝධ නිසිතං පටිසංකාරං පසි සතිය භාවිතා කරංග ඒකෙන් විවේක වෙන තැන බලන්න සතිය ගිලින තැන බලන්න විරාග නිසිතං පිටුණා කියලා ගියයි කියලා පශ්චාත්තාප වෙන්න එපා නිරෝධ නිසිතං ඒක නිරුද්ධ වෙන්නේ නැහැ සතිය ක්ෂය වෙන්නේ නැහැ සතිය වැය වෙන්නේ නැහැ පුළුවන් බෙලිද යම් හේතුවක් ඇවිල්ලා මගේ සතිය නැති වෙනවා. ඒකදී අමුතුවට බලන්න ඉන්න පුළුවන්ද? Taman වදාගත්ත දරුවෙක් Taman අද්දකේදී මැරෙනවා දකින්නකොට තමන්ගේ දරුවා තමන්ගේ අත් දෙකේදී මැරෙනකොට අම්මා කෙනෙකුට පුළුවන් වෙයිද? ඒක ප්‍රතිවික්ෂා කරනවා. තමන්ගේම දරුවා අතේ මැරෙනකොට පුළුවන් වෙයිද? ඒ වගේ මෙච්චර මහන්සිලා හොයාගත්ත මේ සතිය දැන් බලනවා ඒක කෙවින තැන. ඒක ක්ෂය වෙන තැන. ඒක වැය වෙන තැන. පටිනිසකාන පස්සේ මේකත් කවදා හරි මට අතාරින්න වෙනවා. ওই ටික කිව්වනම් එහෙම පළවෙනි දවසේ එයිද රිට්‍රීට් එක. සතිය උපරිම දැන තමයි උත්තර සතිය වඩලා සතිය ගෙවෙනකොට බලන්න හිටපන් කියන්නේ. ඉතින් කියාවි ඉතින් ඕක ගෙවෙන්න ඕන වඩන්න ඕනේ ඕක ඉඳපු විදිහට කියන කර. ඒ නිසා ওই බණ කියන්නේ නිකන් අන්තිමට අන්තිමට වගේ කියන්නේ. නාද කරන තරම වල 8 9 10 වෙනකොට තමයි කියන්නේ එළි වෙන ජානවල තමයි හොඳ හොඳ දෙල්ලක් තියෙන්නේ. ඒකෙදී කියලා කියනවා මේ වඩාගත් සතිය කොතනදීද නැති නැතිවීම අපේක්ෂාවෙන් යනවා. ඒක හරියට මෙතෙක් කල නැති සතියක් ඇති කරගන්න අපි යම් උපක්‍රම කෙරුවද? ඒ වගේම මේකත් අනිත්‍ය ධර්මයක්, දුක්ඛ ධර්මයක්, ඒකත් අනාත්ම ධර්මයක් කියලා. අනේ එතෙන්දි ගියාට පස්සේ ආටාවේ නැති වෙන්න දෙයක් නැහැ. අපි එනකොට එන බව දන්නවා, තියෙනකොට තියෙන බව දන්නවා, නැතිව නැතිව දන්නවා. මේ කවුරුර කිව්වොත් ඒක කපන මරණත් ඔය සතිය නැති කරන්න නේද ප්‍රශ්නයක් නෑ පුළුවන් නැති කරන්න මම ඒක බලන්න තමයි මේ ඉන්නේ ඕන කෙනෙකුට ඕන දෙයක් දාන්න කියන්නේ එතකොට එයා සතිය නැතිවීමත් ඥානයක් කරලා හරියට අරමුණක මුලමඳාක දැක්කා හරියට රූප ධර්මයක මුලමඳාක දැක්කා වගේ Taman ඇති කර ගන්නලද මේ සතිය නැතිවීම දකින්න ඒ පුද්ගලයාට බැරි නම් එහෙනම් සතිය ප්‍රීම කෘත්‍ය සිද්ධ වෙලා නැහැ එසා බොජ්ජංග මට්ටමට යනකොට සතිය වඩන්න විතරක් නෙවෙයි පුරීම සතිය වඩලා එයා දන්නවා මේ සතියත් විපරිණාමයටපත් වෙනවා ඡය වෙනවා වැය වෙනවා ඒක උභය දෝෂයක් නෙවෙයි අන්න ඒක දිහා බලලා නොසලී ඉන්න පුළුවන් තමන් තමා හදාගත්ත සතිය දිහා බලලා නොසලී ඉන්න පුළුවන් නම් එයාට ඊට පස්සේ ආය ඊගාවට තියෙන බොජ්ජංග මට්ටමට පස්සේ තියෙන මර්ගංග සතියේදී මුළු පරාශයම දාන මුළු පරාශයම දානවා ඒක නිසා බුදුජාණන් වහන්සේ මග්ගංග සතිය නැත්නම් මාර්ගංගයට යනකොට කියනවා ධම්මෝපි වෝපික වේ පහතබ්බ අගේව ධම්මෝ. මහණි උඹලා වලද ධර්මයක් උඹලට අතාරින්න වෙනවා. අධර්මය ගැන කොමන කතාවක්ද? ඉතින් අපි එහෙම ඉඳකට මේ මාර්ගයෙන් ඉගෙන ගත්ත මේ ධර්ම කොටස් එහෙම නැත්නම් අපි අදාළගත්ත දේවල් අපිට ගිලිහෙන්න වෙනවා නිවන් දකින්නට ගිලිහෙන්න වෙනවා ඒක නිසා ඕක ගැන මහා ලොකු ප්‍රේමයක් ඇති කරගන්න එපා. ප්‍රයෝජනේ සලකලා විතර මේක වැඩ ගන්න යනවා නම් එයාට ඇති වෙනකොට සතුටක් ඕන නැති වෙනකොට කනගාටුවක් කියන මනාවමනාව එන්නේ. අන්න ඒ සතියට කියනවා නිප්පක කියලා. නිප්පක සතිය. එනකොට වගේම නැති වෙනකොට බලන්න. එතකොට චිල කතම්පි චිල භාෂිතම්පි හරිත අනුසරිතා කියන එක තමයි සර්වඥාන්තේ දෙන අර්ථකථනේ බොහෝ කලකට පෙර ඇසු විරු දේවල් උතුර කන්දී කලපීරෝගේ තේරෙන පටන් ගන්නවා. සීමුර්ජා වෙන්නේ කලබල වෙන්නේ සතිය නැතුණත් කලබල වෙන්නේ ආන් ඒක තියෙනකොට ඒක යොදාන්න පුළුවන් යාට අෂ්ටලෝක ධර්ම කම්පා නොවීම වගේ බරපතල අභ්‍යාස වලට යොදාන්න. ඉතින් මේ වචනෙත් එක්කම අපි දවසේ ධර්ම දේශනාව අතර ගන්න බලාපොරොත්තු සියලු දිනාට මේ සතිය මුළු පරාශයම දැක ගැනීමට දැක ගැනීමට ධර්ම දේශනාව හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් දවසේ ධර්ම දේශන මත කරනවා ශිල් දිනාට කනශී මුදා වේවා කියලා. සුවපත් වේවා. සාදු සාදු අනුමෝදාමි සාදු අනුමෝදිතබ්බා නිපාදන සීලිස නිච්ඡං වත්තා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරෝග්‍ය සම්පatti සබ්බ සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු Thank you.